કોઈ කෙනාගේ કોઈ මිනුම් දණ්ඩෙන් මැන්නත් මේක අපේ ජීවිතවල තියෙන වැදගත්ම අවස්ථාවක්. මොකද අපිට එහෙම කීකෙන් නික්ුණත් මගේ භාවනාව සඳහාම දවස ගත කරනවා පූර්ණ කාලිනව ගත කරනවා නිවාසිකව ගත කරනවා කියන එක සෑහෙන කැපකිරීමක්. ඒ කැපකිරීම කරන්න අපි කැමති නැත් අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඉතින් මෙතෙන්දී අපිට ඒ සියල්ලම සම්පාදනය වෙලා තියෙනවා. මේක අපි විසින් උපයාගත යුතු, සපයාගත යුතු වටිනා අවස්ථාවක්. ඉතින් මේක අපි ශාසනික පැත්තෙන් බලනකොට කියන්නේ චිත් කාය විවේකී කියලා. අපි කයින් වෙන් වුණා කුලයා කෙරෙන් ගණයා කෙරෙන් වෙන් වෙලා නෑදෑයන් කෙරෙන් නිශ්චල චංචල දේපොළි වෙන් වෙලා මේ පොදු කූඩාරමකට ආවා කඳවුරකට ආවා ඒ නිසා අපිට කාය විවේකයක් ලැබිලා තියෙනවා. නමුත් මේ කාය විවේකේ අපේ ශාසනයේ විවේක අතරින් පළවෙනිම විවේකේ තව දෙකක් ඉස්සරහට හොඳ ගරු දෙකක් බුදුහාමර පෙන්ලා දීලා තියෙනවා. චිත්ත විවේකය සහ උපදි විවේකය කියලා. ඒතකොට කාය විවේකී උපයාගත් අයට තමයි යෝචිත්ත විවේක උපදි විවේක වල සුදුසුකම් තියෙන්නේ. නමුත් ඒව මේ කාය විවේකී උපදව ගත්තා වගේ භෞතික වැඩ පිළිවෙලක් නෙවෙයි තියෙන බොහොම ගැඹුරක්. එහෙම නැත්නම් හිත හදන වැඩ පිළිවෙල කියන්න පුළුවන්. ඉතින් මේ වැඩ පිළිවෙලකට හිත යොදා ගන්න අවස්ථාවක් ලැබීමම පෙරකල පිනක්. ඒ වගේම අපේ ප්‍රයෝග ඥානයක්, ඒ වගේම අපිට ලැබෙච්ච සාසන සම්පත්තියක්. අනේ සාසන සම්පත්‍ය කාපුවාට පස්සේ අපි ඒක සඳහා මෙතෙක් කරපු කැපකිරීම ගැන සතුටු වීමත් හොඳයි. අපි ඒකට කියන ශ්‍රද්ධාව කියලා. මුත් ඒමත් වීර්ය කරන්න ඕනේ. ඊගාව පියවර නිකන් හම්බ වෙන්නේ මේක කෙරුව නිසා යම් ලාභ ප්‍රමාණයක් ලැබෙනව නැති නේ. නමුත් අර ලැබිච්ච සුදුසුකම මත මේ කායික ලබාගත් වෙලාවේ අපිට ලැබිච්ච ප්‍රස්තාව මත කළ යුත්තක් තියෙනවා. ආනේදී සඳහා අපි වෙනුවෙන් වගේ මහබෝසත් වහන්සේ සාරාංශික කල්පලක්ෂයක් අපි දන්න විදිහට පෙරම් පුරලා තියෙනවා. පෙරම් පුරවට පස්සේ අපිටත් වැඩි ඉහළ මට්ටමකින් මේ සර්වඥතා ඥාණය සාක්ෂාත් කරගත්තා. අපිට වගේ ගුරුවරෙක් හිටියෙත් නැහැ. අපිට වගේ සිව්පස දායකයෝ හිටියෙත් නැහැ. අපිට වගේ මේ වගේ ගොඩනැගිලි තිබුණෙත් නැහැ. සම්පූර්ණ අලුතෙන්ම කැලේ පාරක් කපාගෙන ගිය කෙනෙක් වගේ ලබා ගත්තා. ලබා ගත්තට පස්සේ මේ බාහිර දුරකම නිසා ලබා ගැනීම බාහිර දුරකම නිසා මේ ගෙවල් දොරවල් රකින්න අමුදොරවල් රකින්න වක්කී මැතියට මේක කවදාකවත් කරගන්න බැරි වෙයි කියලා හිතුවා. හැබැයි පාරමිතා පුරණ කන්නම් පාරමිතා පිළිවේ බුද්ධෝහම් බෝධි ඉස්සාමි මුත්තෝහම් මොචේ පරේ තින්නෝහන්තර ඉස්සාමි සංසාරෝගහ මහ බය කියලා ගැම්ම ගත්තේ මම බුදු වෙමි අනික් අය බුදු කරවෙමි තින්නෝහන්තර ඉස්සයි මම මේ සංසාර සාගරෙන් ඈතර වෙමි අනික් අය ඈතර කරවෙමි මුත්තෝහ මොච ඉස්සයි මම මිදෙමි අනික් අය මුදවමි මේ සංසාර සාගරේ භයානකයි කියලා නම් ගියාට පස්සේ තේනවා මේ මිනිස්සෙන්ට ඇත්තටම නිවන් දකින්න ඕනකම නැහැ කාමෙම තමයි යෙදෙන්නේ ඒ නිසා මේ මිනිස්සුන්ට මේක කියලා දෙන්න බෑ වැඩක් නැහැ කියන පියවරක් පස්සට තිබ්බ ගතියක් සංග්‍රහ ගන්තුල සඳහන් වෙලා තියෙන ඊට පස්සේ ඒක දැකව මහා සම්පති කියන මහා බ්‍රහ්මරාජයා ඇවිල්ලා ධනක් විමෑනලා උත්තරාසන උතුරුසළුව සකස් කරලා වැඳලා කියලා තියෙනවා මහා වීරයන් වහන්සේ දැන් ඔබ වහන්සේ මෙච්චර මේ කරගත්තට පස්සේ දුන් නැත්තම් අනාතයි අසරණයි ඔබ වහන්සේ කියන කතාව ඇත්ත. මිනිස්සයා බලන්නෙම කාමෙට. මොන දේ කෙරුවක්වත් ලාභ සත්කාර වල තමයි දුවන්නේ. කවුරක්වත් මේ කණේමල අහන කෙනෙක් නෑ මෙවැනි ධර්ම. නමුත් මේ සමහර ඇත්තන්ගේ ඇස්වල එච්චරම දූවිලි නැහැ. ඒ ඇත්තන්ට ටිකක් පේනවා. අනිත් ඔක්කොටම අපි කියන්නේ මේ ඇහි සුද හැදිලයි කියලා කැටරක් කියලා කියන්නේ. ඔක්කොටම කැටරක් තියෙනවා. තියෙන එකක් කවදාකවත් ඇති විදිහට පේන්නේ නැහැ. පේන්නේ වාසියට. කබරයා වුණත් අලගෝයා කරගෙන තමයි කන්නේ. ඉතින් ඒ වුණාට සාම්පති බ්‍රහ්මරාජා මතක් කරා සමහරුගේ දූවිලි අඩුයි අල්ප රජස්කයි අන්නේ අය වෙනුවෙන් කල්පනා කරලා උත්සාහයක් ගන්න සමහර අය පණින්න ඉඩ තියෙනවා කියලා. ඊට පස්සේ තමයි සරුවචනාංශේ දහම් පෙරේ හැඳවීමට මම යනවා මෝද මෝදාවණේට කන් ඇත්තෝ අසත්වා නිත්‍යත්වෝ දකිත්වා මම පාර පෙන්වනවායි කියලා අදිෂ්ඨානයක් ගත්තා. ගත්තට පස්සේ දැන් සරුවචනාංශේ විශාල වගකීමක් තියෙනවා. අච්චර දීර්ඝ කාලයක් පුරා සම්පාදනය කරලාද මේ පාරමිතා ටික මේ වගේ වගකීම් බහිවුර යුතුයකම් බහුල කෙනෙකුට දවස් දෙක තුනකින් කියලා දෙන්න. දවස් හතකින් කියලා දෙන්න. දවස් 10කින් කියලා දෙන්න. ඒ කිව්වත් මේ කට්ටිය කියනවා ඊටත් වැඩිය පිටු කළා කොටු කළා කියලා දෙන්න බැරිද කියලා අහනවා. නමුත් සර්වඥාන්සේ දන්නවා අච්චර කාලයක් පුරා මේ ඉබි ගමනෙන් ගිහිල්ලා එකතු කරගත්ත පාරමිතා. ඒක ඔය ඔක්කොටම හදිසි වැඩ පිළිවෙල කරන්න අමාරුයි. නමුත් එහෙම දුන්නේ නැත්තම් කෙනෙකුට උනන්දු වෙන්නේ නැහැ. එතකොට සර්වචනංශේ ඒ සඳහා මෙවැනි වෙලාවක් ලැබිච්ච යම් කෙනෙක් වෙනවා ඒ කෙනා ඒ ලබාගත් අවස්ථාව ප්‍රස්තාව දිනු පවණු කර ගැනීම සඳහා ඒ කෙනා මෙතෙක් කරපු කැපකිරීම වලට අමතරව තව කළ යුතු කැපකිරීම් පහක් අනුග්‍රහිත වශයෙන් සප්පාය කරුණු වශයෙන් අනුග්‍රහ කළ යුතු කරුණු වශයෙන් පෙළලා දීලා තියෙනවා. ඒක අපි අනුග්‍රහිත සූත්‍රය කියලා කියවන අංගුත්තර නිකායේ පංචක නිපාතේ. ඉතින් මම හැම වැඩමුළුවක්ම පටන් ගන්නකොට මේක පිළිබඳව පොඩි මතක් කිරීමක් කරනවා. මොකද මට හොඳට මතකයි ඒ බුරුම ගියාට පස්සේ ඊ බුරුමේ අපේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ මේ වගකීම් බහරේ දෙන්නේ මෙන්න මේ විදිහට. ඒකේ වගකීමක් භාගයක් තියෙනවා අපේ ආයතනෙටත්. ඒ වගේම භාවනා කරන අයටත් තියෙනවා. ඉතින් යම් කෙනෙක් ඒක දන්නේ නැත්නම් එයා මෙතෙක් කරපු අර කායි විවේකයට නිඳ කරා වෙනවා. මේ උපයාගත් එක නිඳ කරා වෙනවා. මේ ගාඩ කරන් තියෙන වැඩේ කරන්නේ නැතුව මේකේ ලැබිච්ච පිටියේ පෙන්කල කළ හිටියොත් ගමන යන්න බෑ. ඒ නිසා වගකීම් දීම සඳහා ඒ අනුග්‍රහිත පහ අනුග්‍රහිත සූත්‍රය ගෙන අරපානවා. වැඩමුළුවේ ආරම්භයට දේශනාවලියේ පළවෙනි දේශනාවට. ඒකේ පළවෙනියම තියෙන්නේ මෙවැනි දෙයකට එළඹෙන පෙළඹෙන කෙනා සීලානුගහිතය ලබනවා. ශීලය අතින් සාමාන්‍ය හිටිය මට්ටමට ඉහළ මට්ටමකට යන්න අපි ඒකට කියනවා අදි ශීල ශික්ෂා කියලා. ඉතින් නිති පංචශීල රකින්න උපාසක පාස්කාවන් අපි මේ රැස් කළා. ඒත් අට ශීල වල පිළිහිටනවා. අට ශීල වල පිළිහිටනකොට ඒ අට ශීල් හිත අලුත් කරගන්න හේතුවක් වෙනවා. මම පරණ මනුස්සයා නෙවෙයි. මම ශීට එක පිළිහිටපු කෙනෙක්. ඊට පස්සේ ආට වෙනම ඇඳුවක් දෙනවා. පුතුල් සලුවක් දාගන්න. ඒක දකින්න කෙනෙක් දන්නවා. මම මෙහා ඉන්නේ උපෝසත සීලය කියලා. ඊට පස්සේ කාලසටහනක් දෙනවා මෙන්න මේ කාලසටහනට වැඩ කරපන්. ඛණ්ඩ දීලා කියනවා පුළුවන් නම් කාපන් බැරනම් කාපන්. මෙච්චරයි දෙන්නේ. පැදුරක් එල්ල දීලා කියනවා බුදිය ගන්න පුළුවන් නම් බුදිය ගන්න නැත්නම් නිකන් හිටපන් කියලා. එයාට දෙනවා අර සිල්ලුතුන්ට අවශ්‍ය කරන මූලික අවශ්‍යතාවයන් ටික දෙනවා. ඒවා දකින අහන පෙනෙන හැම වෙලාවෙම Tamanට තේරෙනවා මම ඉන්නේ වෙනස්. මම ඉන්නේ අලුත් වෙලා. මේක අලුත් කරගන්න දෙන එකක් මිසක් මේ දඬුවමක් නෙවෙයි. අනිත් අපි ඔක්කොම කොයි තරතර මේ ආවත් මේකට පස්සේ තැටි අරන් පොලිමේ ගිහිල්ලා බෙදාගනින් කාපා. ඔය මහාන කරක මොකක්වත් නැහැ. දෙන දේ කරන්න. ඉතින් මේක ලොකු කැපකිරීමක් ඔය ගීගේ අධ්‍යාපනය එකේ තව ඉහළ කැපකිරීමක්. ඒ දේ සඳහා සීලය කියන එක මේ ශාසනය විතරක්ම තියෙන සමාදන්ව රකින්න සීයක් මේක දෙන්නේ. මේ පටවනවා නෙවෙයි අපි කියනවා මේ වැඩේට සුසුකම් වෙන්න නම් කංගෙන් එගොඩ වෙන්න ඔරුවට ගොඩ වෙන්න ඕනේ. ගොඩ ඉඳලා කංගෙන් එගොඩ කරන්න බෑ. ඔරුවට ගොඩ වෙන්නේ ඔන්න අටසේ. ඉතින් ඒ නිසා කවුරුත් එකට සාතර වෙන්න ඕනේ. Taman ගීකේ අතහැරලා ආවනම් ඒ බවට ඊගාව අනුග්‍රහිතය තමයි සීල අනුග්‍රහිතය. ඊට පස්සේ සුත අනුග්‍රහිතේ අපි ඇත්තටම අසුවිරු ඥාන ඇති, ගාක් දැනුම ඇති ඇත්තෝ. නමුත් භාවනා කරනකොට ඒ අණුව බණ ඇහුවේ නැත්තම් අපේ gedara දීතුම ඥානේ මේකට හරියන්නේ නැහැ. ඒ නිසා අපි නැවත නැවතත් බුදුබණ අහන්න සකස් සලස්සනවා. එහෙම නැත්නම් අපි හැමදාම දායින කාලසටහනේ පැයක් වාසන කාලයක් වෙන් කරනවා ධර්ම දේශනාවක් සඳහා. ඉතින් මේ අපි ඒකට තමයි මේ රැස් වෙන්නේ. ඒ රැස් වෙච්ච වෙලාවේදී අපි ඕනනම් අපිට සරුවචන් හන්සේ දේශනා කරපු සූත්‍ර සූත්‍ර පිටකේ වශයෙන් ගන්නවා. නැත්නම් උන්වහන්සේගේ ශ්‍රාවක ස්වාමීන් වහන්සේලා දේශනා කරපේව ගන්න පුළුවන්. එතන ඊට පස්සේ ਸਰවොච්ච පරිණිරවාණයෙන් පස්සේ ලිවිච්චි අර්ථකතා ටීකා සංග්‍රහ ග්‍රන්ථ ගන්න පුළුවන්. කොහොම හරි අපි එකක් අරගෙන ඒකේ තියෙන ප්‍රතිපදාවක් ඉදිරියෙන් තියාගෙන ටික ටික ටික ටික දවසින් දවස දවසින් දවස ලියලියා පතුරු ගහ ගහ විසිතුරු කර කර බලනවා. ඉතින් අද මේ වැඩමුළුව සඳහා ගත්ත සූත්‍රය හඳුන්වන්නේ දසුත්තර සූත්‍රය කියලා. ඒක ਸਰවචනාසික දේශනාවක් නෙවෙයි. ਸਰවචනාසික දේශනාවල් උපුටා දක්වමින් මුළු බුද්ධ වචනෙම ලස්සනට ප්‍රස්ථාරගත කරපු මහා සාරිපුත්‍ර ස්වාමීන්ගේ සුවිශේෂ ඉදිරිපත් කිරීමක් දසුත්තර සූත්‍රයේ තියෙනවා සාරිපුත්‍ර ස්වාමීන්ගේ දේවල් නෙවෙයි නමුත් සාරිපුත්‍ර ස්වාමීන්ගේ ධර්මසේනාධිපති වශයෙන් බුදුහාමුදුරගෙන් අහපු කල්ප ඔක්කොම කරුණු 10 ඉව 10කට ගොනු කරලා තියෙනවා. ඒ නිසා මේවට දසුත්තර කියන නම දීලා තියෙනවා. ඉතින් අපි මේ වෙනකොට මේ දසුත්තර සූත්‍රයෙන් ම වැඩමුණු 30 ගණක් කරලා තියෙනවා. ඒ නිසා අපි දැන් එකේ පොත දෙකේ පොත තුනේ පොත හතරේ පොත පහේ පොත ඉවර කරලා තියෙනවා. අපි ඉන්නේ දැන් හයේ පොතේ. මේක යනවා අතේ පොත, අටේ පොත, නවයේ පොත, 10 පොත කියලා. හරියට දෙවරක් චක්‍රේ, තුන්වරක් චක්‍රේ, හතරවරක් චක්‍රේ වගේ යන ගමනක් තියෙනවා. අපි මේ කතා කරන්න හදන්නේ හයේ පොතේ ප්‍රශ්නයක් අහලා සාරිපුත්‍ර සංසදී පුත්‍රය. අපි ඒකට එමු. මේ විදිහට සීලානුගහිත සුතානුගහිත වශයෙන් අපි එක ගුණාට පස්සේ එළඹුණාට පස්සේ පෙළඹුණාට පස්සේ සාකච්ඡානුගහිතයක් කරන්න ඕන කියලා සරුවචාන්සේ සඳහන් කරනවා. මේ කරගෙන යනකොට බත් වෙන ප්‍රශ්න, සීල පිළිබඳ ප්‍රශ්න, භාවනා පිළිබඳ ප්‍රශ්න, මේ ධර්ම දේශනා පිළිබඳ ප්‍රශ්න අපි සම්බන්ධ වෙන අයට ප්‍රශ්න ගන්න අවස්ථාව දීලා සාකච්ඡා කරන්න ඕනේ. සාකච්ඡා කරුවේ නැත්නම් කොච්චර පොහොර දැම්මත් පැලවලට පස බුරුල් කරලා මුල් වලට යන්න පස් ගස් මුලට පස් එකතු කරන වැඩක් තියෙනවා අතුරුයක් යෑම කියලා කෘෂිකර්ම. ආන්නේ වගේ ඒ මුල් වැඩෙනකොට පටන් ගන්නකොටමත් බින්නගොන් හාලා දෙහිය ගාලා තමයි වැල පැල හදන්නේ. නමුත් අර පැලේ හැදීගෙන එනකොට වටේ තියෙන පස ටික බුරුල් කරලා දෙන එක සාකච්ඡානුග්‍රහිතය වගේ පැලේ මුලට පස් ටිකක් දානවා. ඒක මේ අපේ තේරවාද ශාස්ත්‍රයේ පමණක්ම තියෙන එකක්. ඒ මොකද අනිකුත් ශාසනවල මේ සුද්ධ ලියවිල්ල ප්‍රශ්න කරන්න කිසිම අවස්ථාවක් නැහැ. සුද්ධ ලියවිල්ල ප්‍රශ්න කරලා සදාකාලික අපාගත වෙනවා. සුද්ධ ලියවිල්ල මොනවාක් හිතන්නවත් අහන දෙන දේ කණ එකයි තියෙන්නේ කිය. අපේ සරුවචන් වහන්සේ සියල්ල දක්නා වූ සියල්ල දන්නා වූ මහෞත්මයන් වහන්සේ මතක් කළ තියෙනවා මම කියන දේවත් ප්‍රශ්න කරන්න නැතුව පිළිගන්න එපයි. තේරෙනවා නම් විතරක් පිළිගන්න නැත්නම් ගන්න එපයි කියලා මහ පුදුම අභියෝගශීලීව ඉදිරිපත් කරනවා. ඒකල කියනවා මේ වැටෙනවා නම් තේරෙනවා නම් කරන්න නැත්නම් කරන්න එපා. ඒ නිසා සාකච්ඡා අනුග්‍රහය තමයි අපි අනුග්‍රහිත සූත්‍රයේ තුන්වෙනි කොට සඳහන් කරන්නේ මේ ශීලයක පිළිහිట్లా බණ අහලා එතන එතන ඉන්නේ ප්‍රශ්න සාකච්ඡා කරලා සමත භාවනා විදර්ශනා භාවනා වශයෙන් සමත අනුග්‍රහිතේ විපස්සනා අනුග්‍රහිතේ කරන්න ඕනේ. එතකොට තමයි අපි අර ගීකේ අතහැරලා මෙතෙන් ආපු එකට අවශ්‍ය කරන අනුග්‍රහය කියලා මේකට කියන්නේ. එහෙම නැත්නම් සප්පාය කරනු සලසා දීම කියලාත් කියනවා. සප කරනු සලසලා දෙන එක. ඒ නිසා මේ මේ සප්පාය කටුවල පුද්ගලිකව එක එක්කනටත් වාක්‍යයක් තියෙනවා. Taman tamanගේ සීල රැක ගන්න ඕන. Taman මේ අහන බණ සුණාත ධාරේත චරාත වශයෙන් හොඳට කණේ කණ ඉඳලා අහන්න ඕනේ. සුත්වාන සංවරේ පඤ්ඤා සුතමේ ඥානං කියලා කියනවා. අහගෙන ඉඳලා ඒ අනුව හැසිරෙන සෝතාවදානේ පඤ්ඤා. කන වෙන දෙයකට යන්න දෙන්නේ නැතුව අන්‍ය විහිිත වෙන්නේ නැතුව මේ කණිය මාගෙන සිතන මාගෙන අහනකමට කියනවා සුතමේ ඥානය කියලා. ඊට පස්සේ ඒක ගලපලා බලන්න ඕනේ මේ කියන දේ වණ්ඩ හදනවාද නැත්නම් අපිට තේරෙනවද කියලා ඒක ධාරණය කරගන්න ඊට පස්සේ තමයි අපි ක්‍රියාවත් කරන්නේ. ඒක නිසා ඒ සුතමේ ඥානය පුද්ගලික වාක්‍යයක් තියෙනවා. මේ බුදු ආමඳුරෝ කියන ඔන්න ඔක් කියාගත්තාම මම බුදිය ගන්නවා කියලා තමයි උඟ දෙනෙක්ම බණ අහන්නේ. බණ කණ්ඩායි. ඕක වැඩ නැහැ මේ හිත රුසිදයක් එනවනම් අහගෙන ඉන්නව නැත්නම් අහන්නේ. මේකෙදි එහෙම කරන්න බෑ. කරන්න බැරි වුණාට ඉතින් වෙනවා මට පේනවා සමහර නිදි කිරනවා. බන්න යන්නේ අපි බණ කියන්නේ නිදි කිරන අයට නෙවෙයි. නිදි කිරන්නේ නැති අයට. ඒ නිසා සුතුමේ ඥානය තියෙනවා පුද්ගලික වටනා වගකීමක් පොදු වගකීමකුත් තියෙනවා. අපි එකඟ වෙච්ච පතයක් අනුව තමයි ගමන් කරන්නේ සතුටටාන්න ගැළපෙන දේවල් තමයි කරන්නේ. ඒ නිසා හැමෝටම බණ කියන්න දෙන්නෙත් නෑ මම. මමයි බණ කියන්නේ. මොකද හේතුව එක එකනා එක එක දේවල් කිව්වොත් ඔය ගොනුව නැති වෙනවා. ඊගාවට සාකච්ඡානුග්‍රහිතේ. සාකච්ඡා කරනකොට මේ ලංකාවේ ලංකාව කියන්න ඕනේ ලෝකෙම කියාගෙන ඉස්සතවණී කරන මේ සාකච්ඡාවට අපි ගත්ත ගොනුව බොහෝම කාලයක් වෙහෙස වෙලා අපිම හොයාගත්ත ක්‍රමයක්. හැබැයි ඒ තරම අපි ආඩම්බර වෙන එක නරකයි. ඒ බුරුමේ පණ්ඩිත් ස්වාමීන් වහන්සේ ඇත්තටම ඒකේ සැකිල්ල හදලා තිබ්බා. සෑහෙන දුරට වැඩ කරලා තිබුණා. මම කෙරුවේ ඒක තව ටිකක් ඉස්සරහට දියුණු කරා පොදු කමඨාන් සුද්ධ කිරීම කියන මට්ටමට ගත්තා. ඔක්කොම එකට තියලා කමඨාන් සුද්ධ ඒකට මන්ට ආද 100කට යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. නැත්තම් මට 30කට වැඩිය හසුරවන්න බෑ. ඒ පොදු කමඨාන් වලට යනකොට මෙතන ඉන්නේ කීප දෙනෙක් අමනාපත් වුණා අපට. පුද්ගලිකව හම්බෙන්න තියෙන අවස්ථා නැති උනායි කියලා. මේ පොදු කමඨාන් සුද්ධ කිරීමට අමතරව අපි ප්‍රශ්න තෝරනවා. තෝරලා අපි දීලා තියෙන උපදේශ වලට සහ කියන බණ වලට අමතරව gedirin ginaව ප්‍රශ්න සාකච්ඡාවට ගන්න. එතකොට මේ ප්‍රශ්න තේරීමේ වගකීම වැඩමුළු සංවිධානයට දීමෙන් වැඩමුළු සංවිධානයේ කමඨාන් සුද්ධ කිරීමේ වැඩපිළිවෙලෙන් 100ට ගණක් වග වෙනවා. එයා තෝරලා තමයි දෙන්නේ හොඳයි අදාළයි කියන ප්‍රශ්න. ඉතින් මේකත් ප්‍රශ්න අසන්නගේ පැත්තෙන් අයිතිවාසිකම් අඩුවීමක් වෙන්න ඉඩ තියෙනවා. අපි ප්‍රශ්න අහුවට ඉදිරිපත් කරන්නේ තෝරලා ඉදිරිපත් කරන්න කියලා. මේකයි මම මේ ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන්නේ. හැබැයි වැඩමුළු සංවිධානය කියයි ඕගොල්ලන්ට මේ අනවශ්‍ය ප්‍රශ්න ඉදිරිපත් කළොත් අපි ඒක සාකච්ඡා කරන්නේ නැහැ. ඒගොල්ලෝ වග වෙන්න ඕනේ. නිසා මේ සාකච්ඡානුගහිතේදී නිස්සාරණවනේ අපි පුදුමාකාර අලුත් ආරයක් හදාගෙන යනවා. ඒ ආරෙදී කීප දෙනෙකුට අපහසුකම් මතුවේ කියලා මං හිතාන හිටියා. නමුත් මෙතන ගොඩක් ඉන්නේ නාකියෝ නාකිච්චෝ. නමුත් මේ ක්‍රමයේ දැම්මට පස්සේ මේ අවුරුදු 7 ළමයින්ට ඒ ළමයි උත්තර දෙන හැටි බලනකොට තේරුණා කිසිසේත්ම දුෂ්කරකමක් නැහැ. මොකද ඒ ළමයි කිව්වොත් මෙන්න මේකයි කල යුත්තේ මෙන්න මේකයි කමටහන සුද්ධ කරනකොට ලියන්න ඕන කියලා මේ ඔක්කොටම වැඩි දක්ෂයි ඒ ළමයි. එතකොට පේනවා මේ අනවශ්‍ය බරක් නෙවෙයි දාලා තියෙන්නේ පාර සුද්ධ කරලා හරි ගසලා දීලා තියෙන නිසා ඒ මේ වැඩමුළුවක තියෙන වැදගත්ම අංකයක් තමයි මේ සාකච්ඡා අනුග්‍රහිතේ ඒක තේරුම් ගන්න මම හිතනවා දවස් දෙක තුනක් යයි. ඒක පිළිබඳව ඉතිවිසලා හිමීට යන්න ඕනේ. ඒකේ තියෙන වගකීම් ගැන කියනකොට මෙතන ඉන කිසිම කෙනෙක් ඒ ක්‍රමයේ හිතන්නෙත් නැහැ, දන්නෙත් නැහැ. මොකද අදාළ නැහැ. ඕගොල්ලෝ දන්නේ මේ අතිශෝක්ති කතා සහ කපන කතා. උච්ඡාදනේ දන්නවා අපසාදනේ දන්නවා වෙච්චිදී පුඹල කියන හැටි දන්නවා වෙච්චිදී නොසලකා කියන හැටි දන්නවා වෙච්චිදී වෙච්ච හැටි කියන්නේ එක්කෙනෙක්වත් දන්නේ නැහැ. ඒක අපේ භාෂාවේ නැහැ. ඔය කියන ඕනම දෙයක් පුඹනවා. අතිශෝක්ති කරනවා. එහෙම නැත්නම් කාටද ಗುಣමකණ්ඩ ඕන නම් ඒ කියපු දේ අව탁සිරු කරනවා. මේ කමඨාන් සුද්ධ කියන්නේ අපි බලනවා ඇති විසිදේ ඇති හැටියට කියන්නේ. ඒ නිසා පුද්ගලිකව වගකීමක් තියෙනවා. නමුත් ඒක හැඟීමක් ඇතිකරනද බුරින් පඬිසාංශ කියන ඒ සංසාර මේක ආරම්භ කරේ කාට හරි කමඨාන් වාර්තාවක් හරියට කියන්න බැරි නම් කාට හරි බැරි නම් මේ සපේලා උත්තර දෙන්න ඒක තන්නේ කර ගුරුවරයාගේ වැරද්දක් කියලා. කිසිසේත්ම යෝගාවචරගේ වැරද්දට යන්නේ මොකද යෝගාවචර ජීවිතය අපි කිව්වොත් මේ යෝගයේ සඳහා පැමිණි නැත්තම් ජීවිතවල කවම කවදාකවත් ඇත්ත ඇත්ත හැටියෙන් කතා කිරීමක් ලෝකෙම නැහැ. ඒක නිසා භාවනාවට ආවට පස්සේ යාට අලුත් භාෂාවක් කියලා දෙන්න වගේ කියලා දෙන්න නෝ ඕගොල්ලන්ට කියන්න ඕන දේ අපි අහන්න ලෑස්ති නෑ. ඉඳගත්තට පස්සේ වැඩිචි දෙවිචරක් කියන්න. තක්මන් කරනකොට වැඩිචි දෙවිචරක් කියන්න කියලා හරියට ඒ කාලකටහන දුවන හරක් දෙවටක් දිගේ ලස්සනට පෙළ ගැස්සලා යවනා වගේ ඒ කරන වැඩේදී වගකීම තනි කරන් වැටෙන්නේ ගුරුවරයාට. ගුරුවරට ඒක තාම කියලා දෙන්න බැරි වුණා නම් යම් කිසි කෙනෙකුට ඒක ඒ කෙනාගේ දෝෂයක් නෙවෙයි. ඒක ඉතින් සබකෝලි නිසාත් බැරි වෙනවා සමහරලාට. එහෙම නැත්නම් ව්‍යාකරණ දන්නේ නැති නිසාත් බැරි වෙනවා. භාෂාව දන්නේ නැති නිසාත් බැරි වෙනවා. අනිත් එක මේ ඇත්ත ඇති හැටියෙන් කියීමේ අලුත් කලාව ඒ කිසි කෙනෙක්ගේ ජීවන රටාවේ නැහැ. ඒක ස්වභාව දෙයක් නෙවෙයි. මේක කියලා දීම අපි ඉතින් ඔක්කොම එකතු වෙන්නවා. හැබැයි වගකීම ඉන්නේ තනිකරම මේ කමඨාන් සුද්ධ කිරීමේ ක්‍රමයේ කියලා දෙන එකනට. ඒ නිසා කවුරක් හිතනක් කරගන්න එපා. අපි අලුතින් ආවේ පරණ කට්ටිය ඉක්මනට ඉක්මනට කියනවා. අපි දන්නේ ඒ නිසා අපිට කවදාකවත් අපිට කමඨාන සුද්ධ කරගන්න වෙන්නේ නැහැ කියලා පශ්චාත්තාප වෙන්න එපා. මොකද ඕගොල්ලන්ට ඒක කරන්න බෑ. ඒක මේ ක්‍රමයේ හඳුන්වා දීපු එකනම වැඩමුළු සංවිධානයත් එක්ක එකතු වෙලා කියලා දෙන්න ඕනේ. හැබැයි මම නැවතත් කියනවා ඒකදී මට ලොකු හිතට සැහැල්ලුවක් ආවා. මේ තරම් බාරදූර කාර්යයක් මේ පාසල් දරුවන්ට සතිපාසලේ කියලා දෙනකොට ඒ ළමයි හරියටම අල්ලනවා. මේ කිසියම් පැකිලීමක් වුණා. ඒ ළමයි කතා කරන තාලෙන් ඒ ළමයි කියන තාලෙන් පේනවා මේකට ඕන කරලා තියෙන යමක් නොදන්නකම විතරයි. දාන්න මොනවද තිබ්බත් කරදරයි. දාන්න මොනවද තිබ්බත් අර කියන්න ඕන දෙයක් කියවෙන්නේ නැහැ. ඒසට පොඩි දරුවෙක් වෙන්න නැතනම් තියෙන දේ තියෙන හැටියට කියන්න අපිට කියන්නේ තනි වචනයයි අහිංසක වෙන්න වෙනවා. ඔලොමල වෙච්ච ගමන් වාක්‍ය දෙක ලියනකොට හොදි බේරෙනවා. හොඳට තේරෙනවා ලියන වාක්‍යයක කියනකොට ඒ ඔලොමල වෙලයි කියලා. ඒ උන්ට මේ ගහන්න යන්න නරකයි මොකද ඒ උනොත් ලියන එක නතර කරાવી ඕගොල්ලෝ. ඉදිරිපත් වෙන එක නතරයි. ඒකකොට වෙන්නේ අපේ අතට ගන්න දිනන sannivedana නතර වෙනවා. ඒ තුලින් මෙන්න මේ ටික හරි මෙන්න මේ ටික වැරදි මෙන්න මේ ටික කියන්නේ කියලා බොහොම අර බහක් තෝරලා දෙනකොට පොඩි දරුවෙකුට කියලා දෙනවා වගේ. වැඩි හිටියෙක් දෙවෙනි භාෂාව ඉගෙන ගන්නවා වගේ අපි මේක උත්සාහ කරමු. ඊට පස්සේ තමයි ඒ කමඨාන සුද්ධ වුණා නම් ඊට පහුවෙන්දා ඉඳලා මොකුත් නැහැ භාවනාව යනවා කෝච්චි පාරුවට තිබ්බ කෝච්චි පෙට්ටියක් වගේ ආයෙ නලියන්නේ නැහැ. කමඨාන සුද්ධ දෙන්නේ නැහනේ. කෝච්චි පාර කරන බස් එකක් වගේ තමයි යන්න වෙන්නේ. නැත්නම් බස් පාරක යන කෝච්චියක් වගේ. පාර හරියන්නේ නැහැ. ඉතින් ඒක අපි උත්සාහ කරනවා දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ ඉඳලා ඊට පස්සේ විපස්සනාව අනුග්‍රහිතයට යන්න හදනවා. නමුත් මේ ගත්ත මම මේ ගොඩක් කතා කරා වැඩි මේ මෙතෙන් දෙනකම් පාර කපාගෙන යන්න. නමුත් මම හිතනවා අලුත් අයට ඒක විශේෂයෙන් උදව් වෙයි කියලා. පරණ කියලා ප්‍රශ්නයක් නැහැ ඒක උදව් වෙයි. ඔය වන්න කට්ටිය හිතන්නේ අයියලා කියලා අක්කලා හිතනවා නම් අං ඇවිල්ලා තියෙනවා නම් ඉතින් අං ගලවන්න වෙනවා. අංගල කපලම හදලා ගන්න ඕනේ. ඉතින් ඒකට මේ ඒකටත් එක තමයි ටිකක් කැපෙන්නත් එක්ක මම කිව්වේ. දැන් අපි යනවා දවසේ මාතුකාර තබාගත්ත කතමේ ච ධම්මා උපාදේ තබ්බා කියන මේ සාරිපුත්තු මහා ස්වාමීන් වහන්සේ දසුත්‍ර සූත්‍රයේ 6 වෙනි පොතේ අහන ප්‍රශ්නේ. ඒක සිංහලට නැගුවොත් මේ විදිහට අපකප වෙලා ජීවිත පරිත්‍යාගයෙන් නැත්තම් පූර්ණ කාලිනව නිවාශක භාවනා කරන කෙනෙක් භාවනා කරනකොට මේ ආපු ගමනින් උපයාගත යුතු දෙයක් තියෙනවා. ඒ කියන්නේ අලුතෙන් නවම භාවයකට නවීකරණයකට යන්න වෙනවා. අලුතෙන් උපයාගත යුතු දේවල් හයක් තියෙනවා. ඊට පස්සේ දැන් ඉස්සලාහනේ මොනවද මේ හය කියලා පිරිසෙන් අහනවා. එතකොට ඒ පිරිසිං උත්තර බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි අහන්නේ. සාරිපුත්‍ර සාංශය මේ මම කියන්න හදන්නේ මේකයි කියලා අවධානය යොමු කරවන්නයි ප්‍රශ්නේ අහන්නේ. ඊට පස්සේ ච සතත විහාරී විහාරා කියලා කියනවා සතතෙන් අභ්‍යාස කළ යුතු නිතිපතා පැහැර නොහැර අභ්‍යාස කළ යුතු විහරණ ක්‍රමයක්. විහරණ ක්‍රමයක් කියලා කියන්නේ ඇවතුම් පැවතුම් කියලා අපි ළඟ තියෙන. මේ විහරණය කියන එක සංවරය කියන වචන ටික සමානව යනවා. ඒ නිසා අපි යම් ආකාරයකට මේ ජීවිතේ මෙතෙක් ගත කරා නම් අපි ගත කරුවේ චපල ජීවිත. දවසින් දවස එක එක කාලසටහන් කරනවා. එක එක උරුවරු පිටිවස යනවා. එක එක දේවල් භාවනා කරනවා. එකේ ඇහ රූප බල බල ඉන්නකොට සද්ද වලට යනවා. සද්ද වලින් ඉඳි කනට යනවා. කිසිම චාරයක් නැති ඉඳුරම් පිනවීම පමණක් ප්‍රධාන කරගත්ත ජීවිතයක. දැන් අපි සතත අභ්‍යාසයට යනකොට සතත විහාරයට යනකොට නන්නත්තර අරමුණ වෙනකොට ඒක අරමුණක හිත පැවැත්වීම වගේ සරල කරන ඍජු කරන අහිංසක කරන පාරකට වැටෙනවා. ඉතින් ඒකට අපි ඉඳුරන් කැමති නැහැ. ඒගොල්ලන්ට ඕනේ එක එක රූප බලන්න. එක එක ශබ්ද අහන්න. ගන්ධ රස පහස අපි ඒකට තමයි පොහසත් කියන නම දීලා තිබෙන්නේ මෙතෙක්කල්. අපිට පොහසත් නම් අපේ ගෙදර ලෝකේ තියෙන ඕනම රූපයක් බලන්න පුළුවන් රූප වාහිනිය තියෙනවා. ඒක වර්ණ වෙන්න ඕනේ, ත්‍රිමාන රූපී වෙන්න ඕනේ. ලොකු තිරයක් තියෙන තරමට අල්ලපු ගෙදරට වැඩිය ලොකුයි. ඕකනේ අපි මේ දඟලන්නේ. ඒකනේ අපි මේ ගෙදරදොර ජීවිතයේ තියෙන පඬිතකම අපි දරුවන්ට දෙන්නේ ওই ආදර්ශනේ. ඒකම ශබ්ද වලින් බටහිර සංගීතයේද උත්තර ಭಾರತೀಯ සංගීතයේද දක්ෂිණ ಭಾರತೀಯ සංගීතයේද ඔක්කොම තියෙන්න ඕනේ බොත්තමත් අද කරපමණින් ඒ සියලු නාද රටා මවන්න පුළුවන් නම් අපි ඉතින් පොහසත්. ඒ වෙනකින් සවුන්ඩ් ප්‍රූෆ් කාමරයකුත් තියෙනවනම් ඩොල්බි ක්‍රමයට යනවනම් ස්ටීරියෝ ක්‍රමයට යනවනම් කනට දාගෙන ඉන්නවනම් අපි හිතන එක පොසත් කියලා. දැන් ශබ්ද කරන්න එපා කතා කරන්න එපායි කියලා ඔන්න මෙතෙන් ආවට පස්සේ කියනවා. ඒක සම්පූර්ණයෙන්ම කන පිට හැරෙව වගේ කොට්ටුරයක්. ඊට පස්සේ නාසයට ගඳ. ඒ ලක්ෂිකුත් එකක්. මේ සුවඳ විලවුන් වර්ග පාවිච්චි කරමින් ඉන්නේ මේ කයෙන් ගලන නවදරෙන් ගන්න කාර්ලෝ වලට අපි කැමති නැහැ. අනිත් ඒක නම් හොඳයි ඇත්තට සෝන් සෙන්ට් එකක් දාන එක මොකද නැත්තම් හඩු අඳ ගන්න. සෙනගිනු දැන් 100ක් අමාරක් කරනට හඩු ගන්න ඉඳ ගත්තත් එimhe ගන්න බෑ. ඒ නිසා සෙන්ට් කීයක් කර දීලා ගෙනත් දෙන්න වෙනවා. මේ මොකද වතුරෙන් හොදලා අරින්න බෑ ඕක. ඒකයි ඔය සෙන්ට් ඇති ලෝකේ හදන්නේ ගන්ධ සුවඳ જાති. ඉතින් ඒව වෙනස් කර කර ඉන්නකොට අපිට දැන් ඒව නැතුව ගත කරන්න ගියාම අපේ ඇඳේ නායයට එහෙම ටිකක් ටිකක් කිහිල්ලෙම ගඳ ගන්න පටන් ගන්නවා. ඒකෙම ඉන්න වුණොත් එහෙම රූපලාවන්‍ය කරන්නේ නැතුව ලිප්ස්ටික් ගන්න නැතුව කිකුටෙක්ස් ගන්න නැතුව ඉඳ වෙනකොට ඒකෙත් තියෙනවා අභ්‍යාස කළ යුතුය. මේ ශරීරයේ ස්වභාවය. ඊට පස්සේ රස. දැන් ලංකාව වගේ රටක කැම වේලක් ඕනම කෙනෙකුට ගන්න පුළුවන් ඉස්සර ඉන්දියාවේ මහරජා කෙනෙකුටවත් ගන්න බැරි જાතියක්. දානයක් වශයෙන් කියන ඉස්සරත් මහරජාවරු හැන්දාවට කෑවේ දවල්ට උයපෙච්ච උයපු පිලුණු බත්. මහරජා වුණත් මේ ඒව නඩත්තු කරන්න තියාගන්න තැනක් නැහැ. දැන් සාමාන්‍ය ගෙදරකට ගියත් ඕනේ જાතියක් කෑමක් හදාගන්න පුළුවන්. හන්දියට ගියාම ඕන එකක් ගන්නවා. රසමසවල කිව්වහම කියලා වැඩක් නෑ. දැන් මෙහෙදි කවුරු හරි ඇවිල්ලා රෙසිපියක් හදලා දාන බෙදලා දීලා තිනවා පුළුවන් නම් කපම බැන්න කප. කාටට වුණොත් එම ලුණු පොඩ්ඩක් ඉල්ලන්න කියලා. ඕක ගිහිල්ලා කිව්වොත් එම සංවිධායකාවට අපිට පොඩ්ඩක් ලුණු පොඩක් දෙන්න ඔන්න හොස දික් කරගන්න. ලුණු නැතුව නෙවෙයි දෙන දේ කාපන්. පොඩ වැඩි කරන්න බැරිද පොඩ්ඩක් අඩු කරන්න බැරිද කිව්වොත් එහෙම ඉතින් හරි ලැජ්ජාවක් ඇති වෙනවා. තැටි අරන් පොලිමේ ගිහිල්ලා බෙදාන කනකොට. මේකට කියනවා සතත අභ්‍යාස. එක දවසක් නෙවෙයි, දෙකක් නෙවෙයි, තුනක් නෙවෙයි. ඔක්කොමත් හරි. රැයට මොනවත්ක්ම දෙන්නේ නැහැ. ඉතින් ඒකට හැන්ද 12න් පස්සේ බඩ ඕස් ගන්න. දැන් අද ඉඳලා දැන් හෙට උදේ ඉතින් පායනකම්ම ඒ කට්ටිය ඉස්කෝතු ගෙනත් තියන කනවා වගේ කියලා කතාවකුත් තියෙනවා. ඒකට වෙනමම මීයෝ ඇවිල්ලා ඉන්නවා. ඉතින් අපි දැල් ගහලා හදලා දුන්නාට පූසෝ හිටියට කොහොම කරත් මීයෝ ඉන්නවා. මොකද වෙයි? ආටසිල් කැඩෙන්නේ චරස් චරස් කාලා. ක්‍රැකර්ස් කනකොට. අමාරුයි. ඒක hina වෙන දෙයක් නෑ ලංකාවේ ඉන්න හාමුදුරුවෝ කී දෙනෙක් රැට කනවද කියලා දන්නවද ඔයගොල්ලෝ? ඔක්කොමලා කොහමද රැට සප්පායම් වෙනවා. ඒ තරමටම අද ශාසනයේ වෙනුවෙන්නම් කියලා තියෙන්නේ අපි උදේවර විතරයි වැඩේ කරන්න කියලා තමයි කියන්නේ. මා මේක මේ දුහාමරු දීපේක නිතිපතා කරනවා කිව්වහම tira දඬුවක් ලැබු මිනිහෙකුට දීපේකක් වගේ. ඒ නිසා එවැනි අභ්‍යාසයක් දිගට කරන්ඩ කොච්චරක් ශ්‍රද්ධාවන්ත වෙනවද කොච්චරක් සීලය ගැන සකන්න ඕනද කොච්චරක් සතිමත් වෙන්න ඕනද කිව්වොත් එහෙම අපි මේ වගේ දෙයක් ලක්ෂයක් දුන්නත් කරන්න කැමති වෙන්නේ නැහැ ශාසනයක් නොතිබුණාම. මේ වගේ පිරිසක් ගණනලා මෙහෙම නැතර කරන දවස් හතරක් නැතර කරනවා කියන කරන්න බෑ. ඒ වගේම පහස අපි කොයි වෙලාවෙත් ඉඳගන්නේ පසට විල්ලුද හොයලානේ. කොච්චර විහිදම් කරනවා. යාන වාහන වල කොට්ට මෙට්ට වලට ඇඳ ඇතිරි වලට කොච්චර වියදම් කළාද මෙහි ආවට පස්සේ බිම වාඩි වෙනවා කිව්වහම පිටරටින් ආපු සුද්දෙකුට සපත්තු සෙරප්පල නැතුව ඇවිදිනවා කිව්වොත් බිම ඉඳ ගන්නවා කිව්වොත් ඒක තමයි භාවනාව කියන්නේ. පුදුමයි ඒගොල්ලන්ට පුදුමයි. මෙච්චර එකේ මේ මිනිස්සු මේ පොළවේ ඇවිදිනවනේ. මේ පොළවේ වාඩි වෙනවනේ. ඒ නිසා කියන්නේ ආශ්‍යාකරයේ මිනිසුන්ට ඩබල් ජොයින්ට් තියෙන කියලා. ඒගොල්ලන්ට බෑ. ඒගොල්ලන්ට පුටුවක ඉඳගෙන හාෆ් ජොයින්ට් තියෙන්නේ. ඒක අංශක 90ට වැඩිය නමන්න බෑ. අපි 90ට වැඩිය නමනකොට ඒගොල්ලෝ කියනවා අමතර දෙයක්. ඒක තමයි ඒගොල්ලෝ භාවනාව කියලා කියන්නේ. ඒ නිසා පැයක් ඉඳගෙන ඉන්නකොට මොකද වෙන්නේ කියලා හිතන්න බෑ. පුප්පුරු ගන්න. ඒකට මම දිවර තව පැයකට පස්සේ ආයෙත් ඉඳ ගන්න එපා. ඔන්න සතත අභ්‍යාසය. එතකොට කල්පනා වෙනවා මොකුත් නෑ වෙනිවල ගැටපුනවා. තිත ඉතින් අහනවා එන්නේ ඉස්සලා මේ පුතු පුතු ගන්නවා. පුතු එහෙම කිනියන්ට දෙනවට තියෙනවා. බිමම ඉඳ ගන්න ඕනේ කොහොමද ආසනේ. ඉතින් පුතු පුතු ගන්න පටන් අර ගන්නවා රිට්ටිට් එකට කල් ඇතුව. මොකද කැමති නෑ මේ ඒ අර බිමට බහින වැඩේට අපි කැමති නෑ. මං කියන්නේ නෑ බිමට බැස්සා කියලා බින් සිද්ධ වෙනවා කියලා. ඒක නෙමෙයි කියන්නේ. මේ අභ්‍යාසයක් මේ කතා කරන්නේ විහරණයක් මේ කතා කරන්නේ. ඒක සඳහා අපිට ආසනය එහෙම නැත්නම් අපි ඉරියව්ව කියන එකක් අපි මෙතෙන්දී අඳුල්ලා දෙනවා. මේ ඉරියව්ව හරි වැදගත්. ඔය කය සම්බන්ධව අපි ගන්න දේවල්. ඊට පස්සේ හිතට එන නානප්පකාර නන්නත්තර හිතවිලි අන්නේ ඔක්කොම තියෙද්දි අපි එක වීතියක එක ආකාරයකට එක නිමිත්තක එක අරමුණක හිත පවත්තන නැත්නම් ඒක මානසිකාරක එක විතක්කයක හිත පවත්තනවා කිව්වහම මේ ලෝකේ තියෙන ආශ්චර්ය ධර්ම මේකට කියනවා සතත අභ්‍යාසය පුළුවන් තරම් සරල පුළුවන් තරම් කාටත් කරන්න පුළුවන් පොදු දෙයකට දාලා මේක පවත්තන එක. ඉතින් එහෙම කිව්වට මේ සතත විහාරය කියන එක. එහෙම නැත්නම් මේ ඒක කාලසටහනට වැඩ කරනවා කියන එකත් මේ කියතයි. එහෙම නැත්නම් නිතිපතා මේ වෙලාව කලාව නොකඩා නිතිපතා කිරීම කියලත් මේකට කියන්න පුළුවන්. ඒකට කියන සතත අභ්‍යාසය කියලා. ඒක ඇත්තටම මේ දැනට සිංහල විවාහයේ ඉච්චර පාවිච්චි වෙන වචනයක් නෙවෙයි. ඒ මොකද මේ වචනේ පවා වෙහෙස කරයි. අපිට ඕනේ හැමදාම දේවල් මාරු කරන එක. විශේෂකමකට කොට මාරු කරනවා වගේ ඒක තියෙන වෙලාවේදී එකම දේ කරන්න වෙච්චාම ඒක විහෙරණයක් ඒක හික්මීමක් ඒක ශික්ෂාවක් බුදුජානකේ පාවිච්චි කරා. ඉතින් ඒක සාරිපුත්‍ර සාංශේ දැන් බුදුහාමුදුරන්ගෙන් කොපි කරලා මේ උපාදේ සබ්බා තමන් උපයාසපයාගත යුතු දෙයක් විදියට දසුත්තර සූත්‍රයේ උපුටා දක්වනවා. ඉතින් ඒක මේ කියවලා බලනකොට තේරෙනවා ඒක ගැළපෙන්නේ සීල අනුග්‍රහිතටත් නෙවෙයි. සුතානුග්‍රහිතට අහු වෙනවා. සාකච්ඡානුග්‍රහිතට අහු වෙනවා. සමතනුග්‍රහිතට අහු වෙන්නේ නැහැ මේක අහු වෙන ගාක් ලඩු විපස්සනානුග්‍රහිතේ. ඒක නිසා ටිකක් බැලුව බැලමට ගැඹුරු. එහෙම නැත්නම් තේරුම් ගන්න අමාරු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි ඒක හිමීට උත්සාහ කළ බලමු. මේ කියන සතත විහාරයේ උපදවාගත යුතු ධර්ම 6 සාරිපුත්‍ර සාන්තේ ඉදිරිපත් කරන එක අපිට අහනකොට වැටහෙනවද සුතමේ වශයෙන්. දෙක ඒක හිතේ දරාගෙන ඉන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ඒකට මනාප ගතියක්, සාදර ගතියක් එහෙම නැත්නම් ඒක ලැබිච්ච ලාභයක් විදිහට හිත ගන්නවද? ඊට පස්සේ තුන්වෙනි වශයෙන් ওই කියන විදිහට මම විහරණය කරනවාද? ඇත්තටම මේ අනුව තරම් වෙන විදිහට ජීවත් වෙනවද කියලා මට්ටම් තුනකින් මේක අපිට දිරව ගන්න පුළුවන්. ඉස්ලාම ආපු අයද සමහරට ඉස්ලාම අහනවා විතරයි. සුතමේ වශයෙන් ඥානයක් වශයෙන් තැම්පත් වෙන්න ඉඩ තියෙනවා. කවුරු හරි අහලා කරලා තිබුණා නම් සරයක් දෙසරයක්. ඒ අත්තන්න මේක චිත්තා මේ වශයෙන් උත් වැටෙන්න පුළුවන් තැනදී තැනදී මම අහලා තියෙනවා. දැන් නම් මට ඒක නැවත ඉදිරිපත් කරපු නිසා වෙන ඉස්සලා සැරේ අහුවට වැඩිය දැන් ඔන්න අදාළව වැටෙනවයි කියලා චින්තා මේ වශයෙන් අන්වේ ඥාන වශයෙන් අනුමාන ඥාන වශයෙන් වැටෙනවා. තව සමහරෙකුට මුකක් භාවනා කරලා අවුරු වෙච්ච කෙනෙකුට ඒකට අනුව ජීවත් වෙන එක. ඒකට තරම් වෙන විදිහට ජීවත් වෙනකොට කලාතුරකින් අත්දකින් පවා ලැබෙනවා. එතකොට තමයි තේරෙනවා සුත්තමේ චින්තාමේ භාවනාමේ වශයෙන් මේකේ වර්ධනය තමයි උපාදී තබ්බ ධර්ම සතත විහාරේ වර්ධනය මේ දෙන්නෙකුගේ සමාන නැහැ. අහනදී වැටහීම තිබුණොත් දෙන්නෙකුට සමාන නැහැ. ඒ වගේ මේක අහුල ගන්න හැටි, අල්ල ගන්න හැටි, හිතේ දරා ගන්න හැටි දෙන්නේක සමාන නැහැ. ඒ වගේම ඒක අත්දගෙන හැටි දෙන්නේක සමාන නැහැ. ඒ නිසා අපිට අමාරුයි පොදු මතයකට යන්න. නමුත් අපි උත්සාහ කරනවා ඒ තුන් මට්ටමින් කොයි එකදී හරි අපිට ඉදිරියක් අනුග්‍රහිතයක් ඊට ආධාරයක් වෙයි කියලා. ඒක සාරිපුත්‍ර ශාස්ත්‍රයේ දසුත්ත සූත්‍රයේ සඳහන් කරලා තියෙන විදිහට පළවෙනිම උපයාගත යුතු ධර්මය විහරණය කළ යුතු පළවෙනිම ධර්මය ඉදාඋසෝ බික්ඛු චක්කුනාරූපං දිස්වා නේව සුමනෝ හෝති න දුම්මනෝ හෝති උපෙක්ඛකෝච විහෙරති සත්වෝ සම්පජානෝ අපි සිංහලට ගත්තොත් මහණී යම් කිසි භික්ෂුවක් නැත්නම් යෝගාවචරයෙක් තම් භාවනා වැඩමුළුට ආපු කෙනෙක් කියලා අපි මේ කාලේ හිටියේ කියමු චක්කුණා රූපන් දිස්ව ඇහැට රූපයක් මුලිච්චිච්ච වෙලාවක හිත මනා රුචි කරගන්නත් එපා අරුචි කරගන්නත් එපා නැත්නම් ප්‍රිය කරගන්නත් එපා අප්‍රිය කරගන්නත් එපා සුමන කරගන්නත් එපා දුම්මන කරගන්නත් එපා උපේක්ෂාවෙන් සතියෙන් සම්පජඤ්ඤයෙන් ජීවත් වෙනවා නම් ඒකට කියනවා සතත විහරණය කියලා. එහෙම නැත්නම් අපි උපයාගත යුතු දෙයක්. මොකද රූපයක් දකින්නකොටම දැස්සලා ඉවර වෙන්න ඉස්සලා අපි ඒක ඒක මනාපයි ඒක අමනාපයි කියලා හිත ඒක තීන්දු කරලා ඉවරයි. පංගු peerුවට දාලා ඉවරයි. ඒ නිසා ප්‍රිය දෙයක් දැක්කම නැත්නම් දැකපු රූපේ ප්‍රිය වුණා නම් සුමනෝ කියලා කියන සුන්දරූ මනසක් ඇති කරලා දුන්නා නම් අපිට ඒ රූපේ දිගට පවත්වා ගැනීමේ තියෙන ප්‍රයත්න නිසා අපේ හිත උපේක්ෂක වෙන්නේ මේ රූපේ ලං කරලා බලන්නේ කොහොමද ලොකු කරගන්නේ කොහොමද මම සතු කරගන්නේ කොහොමද කියලා විශාල ව්‍යාපාර රාශියකට හිත වැටෙනවා ඒ රූපේ මනාප වෙන තරමට ඒකට යහට උපේක්ෂාව පාවා දෙන්න වෙනවා. යම් මේකෙන් අපි හිතමු දකපු රූපය අසුබයක් පිළිකුලක්. එතකොට දුම්මන තත්වයක් ඇති වෙනවා. අනේ උදේ පාන්දර ගමනක් යනකොට මේ කුණක් දැක්කා. ඒක නිසා මේක මයි ගමන හරියන්නේත් නැහැ. මේක දැකබව නැති කරගන්න නැත්නම් මේ දැකපු රූපෙට ද්වේෂ කරන්න ගියාම හිත කවදාකවත් උපේක්ෂා වෙන්නේ නැහැ. හිත කවදා මැදහත් හිතක් වෙන්නේ නැහැ. අර දැකපු එකේ කුණු නිසා හිත හිත කුණු වෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් මේක තමයි අභාවිත මනසක හැටි. මේ තමයි අපි හිතපු තැන. දැන් අපිට සාරිපුත්‍ර සංසය සඳහන් කරනවා මේ වගේ බණ භාවනා කරනවා නම් ඉදිරියට බලාපොරොත්තු වෙනවා නම් නිවනක් බලාපොරොත්තු වෙනවා නම් මේ දකින් දකින්න රූපයත් එක්ක මේක මනාපමනාප එහෙම නැත්නම් ප්‍රිය අප්‍රිය සුමන දුම්මන කියන මේ தত্ত্ব දෙක දැකලා ඒ தত্ত্বවලට අනුග්‍රහ නොකර පුළුවන් තරම් උපේක්ෂාවේ පවත්තන්න තරම් සති සම්පජාඤ්ඤය තියෙන්න. ඒ තරමට අදිෂ්ඨාන පූර්වක වෙන්න ඕනේ. ඒ තරමට බලාපොරොත්තු පිහිටව ගන්න. ඒ තරමට තමයි ලදලද වෙලාවේ පිටලා කටයුතු කරන්න ඕනේ කියන එකයි ඇහැ සම්බන්ධ කරගෙන මේ කියන උපාදේස උපාදේතව්‍ය ධර්මය ගැන සතහා කරන්න. ඒක සතත විහාරයෙන් තමයි කරන්න පුළුවන්. පළවෙනි දවසේ අපි හිතාගත්තට අපි හිතලා රූපේ දකින්නකොට මේ ගැන මනාපමනා පහළ වෙලා ඉවරයි. ඊගාව දවසේ අපි උත්සාහ කරන්න ඕනේ මේ රූප බලනවා හෝ නොබලනෝනේ යම් හේකින් මුලිච්ච වුණොත් අඩු ගන්න මේ දැකපේක සුන්දරයි මේක පිළිකුලයි මේක සුමනයි මේක දුම්මනයි මේක රුචි මේක අරුචි කියන එක දැක ගන්න පුළුවන් නම් ඒක මහ විශාල ජයග්‍රහණයක්. රූපයක් දකිනකොටම ඒ රූපයමට මනාපද අමනාපද රුචිත අරුචිත සුන්දර මනසක් ඇති වෙනවද මනස දුර්මුක වෙනවද දුම්මන වෙනවද කියලා රූපයක් දකිනකොටම ඇති වෙන මේ හිතේ වර්ණ ගැන්වීම දැක ගන්න පුළුවන් නම් ඒකට අපි සම්පජඤ්ඤය කියලා කියනවා. නමුත් මේ සම්පජඤ්ඤය ඇති වෙන්න ඒ රූපේ දිහා සතියෙන් බලන්න අවශ්‍ය වෙනවා. සතියෙන් බැලුවට පස්සේ <clears throat> සති සම්පජාඤ්ඤය හරියට කෘත්‍ය ඉෂ්ට කරා නම් චිත්ත tattve උපේක්ෂා වෙන්න ඕන. අපි දැක්කට මනාපමනාප පහළ වුණාට අපි මනාපමනාපෙ දිගේ ඇදලා ගිහිල්ලා නැහැ. අපි පුළුවන් තරම් නැවත උපේක්ෂා කරන්න හදනවා. ඉතින් මේක ආධුනිකයෙකුට මේ රූපයත් එක්ක මේ විදිහට කටයුතු කරන්න කොහොමඩක්වත් බෑ කියලා කියන්න පුළුවන්. ඒ මොකද අපිට උපදින කෙලෙස් වලින් වැඩිම කෙලෙස් ප්‍රමාණයක් උපදින ඇහි. ඒ නිසා ආදුනිකයෙකුට තියා ගොක් සත්‍යමත් වෙච්ච කෙනෙකුටවත් මේ ඇහැ බලනකොටම ඇති වෙන මනාපමනාප දෙක අල්ලා ගන්නවයි කියන එක කනට සාපේක්ෂව, නහයට සාපේක්ෂව, දිවට සාපේක්ෂව, කායට සාපේක්ෂව අමාරුයි කියලා කියතයි. නමුත් ਸਰවචන්නාංශයේ ඉදිරිපත් කරනකොට ඉදිරිපත් කරන්නේ ඇහැ මුල් කරගෙන තමයි. ඒ කියන්නේ වැඩියෙන්ම කෙලෙස් උපදින තැන. උදාහරණයක් වශයෙන් අපි කියනවා නම් අපි ප්‍රියමනාප වස්තුවකට කියන්නේ ඒක මගේ ඇහි බබා වගේ කියලා. ඒ තරම්ම ඇහෙන් මතුවෙන දේ තමයි ඒකට ශාසනය කියන්නේ රූප ප්‍රමාණය කියලා. අපි මුළු ලෝකෙම මනින්නේ රූපේ. ලස්සන නම් මොන කුණු කන්දල වුණත් කමන්නේ. ඒක දිගේ තමයි අපි ගියේ. ඉතින් ඒ නිසා දකින්නකොටම මුණත වටිනාකම ෆේස් වැලියු නැත්තම් ඉස්ලාම් පේන දේ මහා වෙනසක් ඇති කරන අපේ ජීවිතේට. නිසා හුඟෝදෙනෙක් උත්සාහ කරන ඇඩ්වර්ටයිස්මන්ට් වල බඩුව නරක් වුණත්, නිෂ්පාදනයේ නරක දෙයක් වුණත්, පාරිභෝගිකය සිත් ගන්නාසුරට ඉදිරිපත් කිරීම සඳහා නිෂ්පාදන වියදමේ බඩුවේ මිලෙන් 140ක් විතර වැය කරනවා. සිත් ගන්නාසුළු විදියට මේක ඉදිරිපත් කරන්න අද ලෝකේ තියෙන ඔයන කඩප්පුලිකම විතරමයි අද මේ ඇඩ්වර්ටයිස්මන්ට් IT ටෙක්නොලොජි කියලා කියන්නේ. දේ නෙවෙයි හොයන්නේ. ඒක ඉදිරිපත් කරනකොට පාරිභෝගිකයගේ හිත පැහැර ගන්න හැටි තමයි අද අපේ දරුවෝ ස්කූල් වල ගිහිල්ලා ඉගෙන ගන්න. ඒ කියන්නේ බොරුව. අපි කියන්නේ මවාපෑම. එහෙම නැත්නම් අඬහැරි. අඬහැරේ විතර හීය නැහැ. තෝගල අඬහැරේ තියෙනවා හීය නැහැ. වෙන විදිහකට හැකි විසිල් ගන්න බෑ බල්ටි නැහැ. හැම තැනම විසිල්. නෝම් වැඩ බලවා මේන් වැඩ බලපන් කියනවා මොනක්වත් වෙලා නැහැ. ඒ නිසා පාරිභෝගික හැම වෙලාවෙම බලාපොරොත්තු සුන් කරගන්න. ඒත් පාරිභෝගික ඊගාට පෙන්න ඇඩ්වර්ටයිස්මන්ට් එක කරනවා. ඒකේ හිට්ලර් කියලා තියෙනවා ඕනම බොරුවක් දවසකට 20 සැරයක් අහන්න සැලැස්සුවොත් ඒ මනුස්සයක පිළිගන්නවා. ඒ මනුස්සය දන්නෙත් නැහැ ඒ කඩුව වැඩ කරන්න පටන් අර ගන්නවා. ඇහිලා ඇහිලා ඇහිලා ඇහිලා ඇහිලා වැඩ කරන්න පටන් ගන්නවා. අපි දැන් සුපර් මාකට් එකට ගියාට පස්සේ අපි බඩු ගන්න අරගෙන බලනකොට මේ ගෙන්නේ ගන්න ගියා හිතාන කිය බඩු නෙවෙයි අරගෙන තියෙන. අර ඇඩ්වර්ටයිස්මන්ට් එකේ තියෙන බඩු වලින් මල්ල පිළ කොහොම වුණාද දන්නේ නැහැ. බිල ගෙවන කොටයි දන්නේ සමසහයන ගන්න බඩු වරන් තියෙනවා. ගෙදර ආවට පස්සේ පේනවා ගියේ බඩුව ගෙනල්ලා නැහැ. මේක ඒ කට්ටිය පෙන්වන දේ ගෙනල්ලා. අපි විශ්වවිද්‍යාලයට කොල්ලෝ යනකොට යන්නේ ඩිග්‍රියක් ගන්නනේ. එන්නේ කෙල්ලෙක් අරගන්නේ. නිසා අපි එක හිතේකට අක්කයි වල තිබුණ ලියුමක් චන්දිමල්ලි විශ්වවිද්‍යාලයට පැමිණීමේ මූලික પરමාර්ථය හිතෙන් කියලියෙන්ට ඉඩ දෙන්න එපා. මීට අක්කා කුංකුං. කීච අපි පිටි ලියලා තිබ්බා. චන්දිමල්ලි විශ්වවිද්‍යාලයට යෑමේ මූලික પરමාර්ථය හිතෙන් කියලියෙන්ට ඉඩ දෙන්න එපා. ඒ කියන්නේ උඹ යන්නේ ඉගෙන ගන්න. දැන් අද අධ්‍යාපන මධ්‍යස්ථාන හැම එකක්ම ඔය විවාහ ගෙවසුම් මධ්‍යස්ථාන වෙලාවේ විශේෂම ටියුෂන් ක්ලාසස්. ඊට ගියාට පස්සේ ආයෙ කෙල්ලන්ට දෑවැදි හොයන්න ඕනේ නැහැ. හැබැයි කන්නාඩි දාපු දවසේ ඌ කෙල්ල දික්කසාද කරනවා. කොල්ල කන්නාඩි දාපු දවසේ කෙල්ල දික්කසාද කරනවා. ඇයි මේක මවාපාගෙන ගියාට පස්සේ අරූට වැඩි මොහොත කලින් මෝල්ල උසන්න ගියාම මේ රූප ප්‍රමාණය නේ යන්නේ. අද තියෙන රූපලාවන්‍ය මැද රූපලාවන්‍ය ව්‍යාපාරේ ලෝකේ තියෙන භයානකම ඉතාමත්ම ජඹුරු කුමන්ත්‍රණයක්. ඒගොල්ල තමයි ඇමරිකාවේ ආණ්ඩු පෙරලන්නේ. ඒ ආණ්ඩු තමයි අපේ ආණ්ඩු පෙරලන්නේ. ඒගොල්ලෝ රූපලාවන්‍ය පිළිබඳ දැන් අවුරුදු 20කට වැඩසටහන් හදලා ඉවරයි. එක එක ඉදිරිපත් කරනකොට අපිට පේන්නේ නව දේවල් කියලා. ඒ නිසා කෙල්ලන්ගේ ෆැෂන්, කොල්ලන්ගේ ෆැෂන්, කළ යුතු දේවල්, කන කලබල දේ ඔක්කොම ඒකල සැලසුම් කරලා ඉවරයි. ඒ දේ අනුව වැඩ කරනවා නම් උන්ට PhD දෙනවා, ස්කෝලර්ෂිප්ස් දෙනවා ඕන දෙයක් දෙනවා. අපි කියන විදිහට අපිට අපි ගහන පදේට නටපන් අපිට ඔක්කොම හම්බ වෙනවා. කවුරු හරි යථාර්ථවාදී වෙන්න ගියොත් මේ පලාකොළ ටිකක් කාලා පයින් ඇවිදගෙන ස්වභාවික ජීවිතය ගත කරන්න ගියොත් ඔය කිසිම ආයතකේ මොනම සහයෝගයක්වත් දෙන්නේ නැහැ. ඒ නිසා ඉතිහාස අපේ ආසියාවේ තිබුණ පරිණ සංස්කෘතිය ඔක්කොම ඉවරයි. ඒ දේශීය ඖෂධ නෑ දැන්. මිනිසු කරපු අතපය වැඩ කිලිලි නෑ. අධ්‍යාපනයේ තනිකර හදලා තියෙන්නේ ඒ කොට්ටිට ඕනේ රූකඩ ටිකක් හදාගන්න. ඒගොල්ලෝ ඒක තෝරනව හොඳම මොළ ටික. අධ්‍යාපනයෙන් තෝරලා ඒගොල්ලෝ හදනවා ඔය ඒගොල්ලන්ගේ ඔය තියෙන වැඩ ටික දෙන්නේ ඒගොල්ලෝ ඒකට ටයි අඳනවා, කෝට් අඳනවා, සපත්තු දෙනවා, දීලා කියනවා. බලින් අඟහරු ලෝකෙන් ආව වගේ හිටපල්ලා. ඒකල අපි කියන ටික කීපල්ලා. ඔක්කොම කරන්නේ මේ රූප ප්‍රමාණය හරහා. ඉතින් ඒ සඳහා අපි ඕනම දෙයක් කැප කරනවා. ඕනම දෙයක් කැප කරනවා අන්තිමට බලනකොට පොත්තේ සුදු විතරයි. ලෙල්ල විතරයි. කෝඹේ විතරයි. නමුත් මේ වෙන පැත්තකුත් තියෙනවා අපිට සලකා බලන්න. ඒ මොකද අපේ හරුවච්චන් වහන්සේ මේ සාරසංඛ්‍ය කල්පලක්ෂය පෙරම් පුරලා උන්වහන්සේ පින් කඳක් තිබුණානේ. ඒ පින කොච්චරද කියනවනම් අවසාන භවයේ මනුස්ස ශරීරයකට දරන්න බෑ. 80ක් ව්‍යංජන දෙස්සක් මහා පුරුෂ ලක්ෂණ සහිත මහා පුරුෂෙක් පාටපත් වුණා පින කිව්වහම ඒක උතුරනවා. එතකොටත් රූප ලාවන්‍යයක් එනවා. කවදාවත් හැමේ දූවිලක් හඳන්නේ නැහැ. ඇස් දෙක නිල් මානෙල් පෙත්තක් වගේ. පාද සුපතිට්ඨිත පාද. ඒ නිමුවන්ගේ වගේ තමයි හන්දියක් නැවුවට හන්දිය පේන්නේ නැහැ. ඉව්ව පිනට ආවා. කේමාව ගැන කතා කරොත්, උපලවන්නාව ගැන කතා කරුවොත්, අසන්දි මිත්‍ර ගැන ඒවා පිනට ආපුවා. දැන් තියෙන මේ හොල්බන්. මේ දියසායන්නේ මේ වතුර වැටිති ඔක්කොම හොදාගෙන යනවා. ඒකට කොච්චර සල්ලි වේදම් කරනවද කියලා බලන්න. කොච්චර ප්‍රතිපත්ති හදනවද කියලා බලන්න. ඒ මොකද අපි දන්නවා මේ ඇහැරවට ගත්තොත් ඕනම බිස්නස් එකක් කරන්න පුළුවන්. ඒ නිසා සරුවචන ඉස්ලාම් පෙන්වන්නේ ඔය සතත අභ්‍යාසයට යනවනම් උපයාගත යුතු දේ මොකද්ද? මේ ඇහැට යමක් එනකොටම අනිවාර්යයෙන්ම මනාපමනාප දෙකට සුමන දුම්මන දෙකට රුචි අරුචි දෙකට අහු වෙනවා. ඒ නිසා මේ ඇහෙන් රූපයක් දකින්නවා කියන තැන එනකොට ඇත්තටම අහු වෙලා ඉවරයි. එතකොට ආයේ මේ වෙනසක් කරගන්න බැරි තරම් ඒක ස්ථාවර වෙලා ඉවරයි. ඉතින් එමුනම් ඇයි මේ ਸਰුවචන් වහන්සේ අපට මේ සා ගැඹුරු අත්දැකීමක් මේ අභ්‍යාසයක් දෙන්නේ මේ ඇහැ නිසා මේ උපදවා ගන්නා කෙලෙස් ප්‍රමාණය අනිකුත් ඔක්කොම ඉදරන්න වැඩි වැඩි ඒ නිසා යම් කිසි කෙනෙක් මේක දැනගෙන ඇහැ 40 සැන්තිරි එන්නේ ඉස්සෙල්ලා 60 ඇන්තිරි එන්නේ ඉස්සෙල්ලා රූප බලනකොට මේ බලන බලන රූපයක් මේ විදිහට වැඩ කරන්නේ ඒකට මගේ තියෙන මනාපමනාපේ දිනසයි. රූපේ නෙවෙයි මනාපමනාපේ තියෙන්නේ බලන මගේ හිතේ කියන එක තේරුම් ගන්නද ඒ හිතන තරම් ආනාපානේ කරන තරම් ලේසි වැඩක් නෙවෙයි. අපි හිතන තරම් සතිය පිටවන තරම් ලේසි වැඩක් නෙවෙයි. හැබැයි සතිය පිටවන්න නැතු මේ කරන්න බෑ. ඒ නිසා මේ කාරණාව පෙන්ලා දෙන්න පුළුවන් විශේෂම ටිකක් භාවනා කරපු අයට පෙන්ලා දෙන්න පුළුවන් මෙන්න මේ විදිහට. අපි හිතමු මේ සතත අභ්‍යාසයේ තේරුම් අරගෙන උපදී අහගත යුතු ධර්ම තේරුම් අරගෙන අපි චාරිපුත්‍ර සංසිත ඉක්මවලා ਸਰවචාන්සේ පෙන්වන විදිහට අපි ඉස්සල්ලාම ඇත්තක වහගන්න. මොනවාකටත් රූපේ ඉඳ දෙන්නේ නැතුව බැලීමේ කලාව, දැකීමේ කලාව, චක්කු විඥානය, ඇහි ඔපේ කියන එක ස්විච් ආවෙන් වහනවා. මොනවාක්වත්ම වෙන්න දෙන්නේ ඒක අපි සචේතනිකව කරන වැඩක්. ඇද්දක වහලා අපි ඒ වෙනුවට හිතට කියනවා මේ ඉඳගෙන ඉන්න රූපේ Tamange මේ කය එහෙම නැත්නම් මේ අපි රූප කර්මස්ථානය කියලා අපි කියන්නේ. එහෙම නැත්නම් මේ ආනාපාන වායෝ පොට්ටබ්බ රූපේ හිතින් බලාගෙන පුළුවන් තරම් එක සැරයක් එක තප්පරයක් එක චිත්තක්ෂණයක් එක හුස්මක් පිම්බීම හැකිලීමක් වශයෙන් හිත බල බල බල බල බල බල මේ රූප නොබල සිටීම පාළුවක් දැනෙන්නේ නැති වෙන විදිහට හිතට නිතරම ආනාපානය හෝ ඉඳගෙන ඉන්න ඉරියව්ව මතක් කරලා දෙන්නේ කියලා. අපි ඒකට කියලා කියමු අපි කායනුපසනාව කරනවායි කියලා. නැත්තම් කායගත සතිය කියලා ආනාපාන සතිය කියලා. ඉතින් ඉස්ලාම් වතාවේදී මේ රූප පිළිබඳ කරන සෙල්ලමේදී ਸਰවඥ අපට කියලා දෙන්නේ ඇස් දෙක සම්පූර්ණයෙන් වහලා මේ රූපයකට හිත දාන්න කියනවා. මෙතන රූප කියන එකයි ඔය බාහිරේ පේන රූප අතර වෙනස ඇති කිරීම සඳහා අටුවාචාර්යස මේකට රූපේ කියලා කියනවා. ඉඳගෙන ඉන්න කයට බාහිරේ පේන එකට කියනවා රූප රූප කියලා. බාහිරේ එන ශබ්ද වලට කියනවා ශබ්ද රූප කියලා. ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම වශයෙන් සඳහන් කරනවා. ඒ නිසා රූප රූප බැලිල්ල පොඩ්ඩකට නතර කරන්න කියනවා. එනත් එක වහගන්න කියනවා. ඊට පස්සේ රූප කර්මස්ථානකට හිත දාන්න කියනවා මේ දෙක පටලවා ගන්න එපා. රූප කර්මස්ථානය කියලා කියන්නේ නාමයක් නොවන දෙයකට. එහෙම නැත්නම් පිරිසිඳ දකින්න පුළුවන් දෙයකට. එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් දෙයක්. දැන් මම ඉඳගෙන ඉන්නවා ඉඳගෙන ඉන්න එකට හිත දාලා මම මේ ඉඳගෙන ඉන්න ඉරියව්වට හිතගෙන නෙවෙයි කියලා මම ප්‍රත්‍යක්ෂණය කරනවා. ඇවිදිමින් නෙවෙයි නිදාගන්නෙම නෙවෙයි ඉඳගෙන. කොහොමද මන් දන්නේ? ආ මට මේ හැප්පෙන හැටි වැටහෙනවා. එහෙම නැත්නම් මේ කයට හුලං වදිනකොට වැටෙනවා. එහෙම නැත්නම් ඕක ඇතුලේ පේන ආනපානෙ පේනවා. නැත්නම් පිම්බිමැකට මොන්නව හරි දැමම රූපයකට හිත දාගෙන ඉන්නේ. ඒකට හොඳටම දන්නවා මේ කයට මේ විදිහට හිත දාන්න බැරි ප්‍රධානම බාධාව තමයි ඇස් දෙක අරගෙන ඉන්නේ. ඇස් දෙක ඇරියොත් කවදාවත් කයට හිතෙන්නේ හිත බාහිරට දුවනවා. ඒ නිසා අපි වැඩමුළුවකදී ගිවිස ගන්නවා සීමිත වේලාවක ඇස් දෙක වහගෙන රූප රූප වලින් අපි අයින් වෙලා ශික්ෂාවෙන් ස්වච්ඡන්දේ මේ රූපේ දිහා බලන්නේ. ඒක තමයි අපි ඉස්ලාම දෙන කමඨාන. එම් බලහන් ඉන්නකොට චේතනා කරන්නේත් නැහැ, ඇඟ හොල්ලන්නේත් නැහැ, රූප බලන්නේත් නැහැ. රූප නැතුව නෙවෙයි, ඇහැ නැතුව නෙවෙයි, ඇස් දෙක වහගෙන මේක දිහා බලහින්න අපි හිතමු යම් ආකාරයකට මේ යෝගාවචර මේ පණිවිඩය ගත්තයි කියලා. මම මට කරන්න තියෙන්නේ මම ඉඳගෙන ඉන්න රූපේ නැත්තම් මේ කය දිහා ඇහෙන්නේ නෙවෙයි සතියෙන් බලනවා. මනසින් බලනවා. මේ ආනාපාන දිහා මනසින් බලනවා. මේ කොච්චර අමාරුද කියලා බලන්න. මේ ඇහෙන් රූප බලන්න ඒ තරම් අපිට ආසාවක් තියෙනවා. මේ මේ වෙලාවේ මම ඉඳගෙන ඉන්න මේ ඉරියව්ව දිහා බලන එකට මෙච්චර අමාරු මං කියන්නේ Tamange කයට Taman ඒ තරම්ම වෛර කරන නිසා. Tamange මේ වර්තමාන මොහොතට මේ මගේ කයට විතර අපි මොකටවත් වෛර කරන්නේ ඒක කවුරුවක්වත් මේ බැලුවේ බැලමට කියලා කරන දෙයක් නෙවෙයි. ඉඳගෙන ඉන්නකොට ඒ ඉරියව වෙනස් කරන්නයි ඕනේ. ඉරියවට අපි ප්‍රේම කරන්නේ මොකද ඉරියව වේදනায়නවා. එහෙම නැත්නම් ආස්වාස් ප්‍රසවාසයේ පේනකොට හරි පාළුයි. අහ කම්මැලි. ඒ වෙනුවට ලේසි මාන්නි පොන්සක දිහා බලන එක, ගාම්නි පොන්සක දිහා බලන එක, පිටිපත හැම තැනම ෆොටෝ ගහගෙන ඉන්නවා. මොකද මේකට තියෙන ද්වේෂය. සද්දාකාරික ද්වේෂයක් තියෙනවා. මනුසාත්ම භාවය ලැබුවම අමාරුවෙන් අපි. කලකිනි බුදු කෙනෙක් වෙන්න උපදින්නේ කලකිනි මිනිසත් බව ලැබ ගන්න. නමුත් කවදාවත් මේ මම මගේ කය කියන එක අපි අගය කරලා නැහැ. මේක මහා කාලකන්ණි නදකින් මම වගේ කාලකන්ණි කෙනෙක් මේ ලෝකේ නැහැ. මම කළු ඉන්නේ මම සුදු ඉන්නේ මම කොටා ඉන්නේ මම උසා ඉන්නේ මම දිගා ඉන්නේ මම පළලා ඉන්නේ කියලා මං පිළිබඳව තියෙන මේ කිසිම දෙයක් අපි අගය කරන්නේ නැහැ. කොටින්ම කියනවා නම් මම මගේ කිසිසේත්ම මිත්‍රෙක් නෙවෙයි. ඒ සමන් බාහිර මිත්‍යෝ වෙනවා. ගෑනු මිනියලා වෙනවා මිනිය ගෑනු වෙනවා. සංයෝග වියෝග පරියාය සූත්‍රයේදී සරුවචනසේ සුද්ධට දෙනවා. ඊ වලක් කරන්න බෑ. ඒ හැටි කාන්දම් වලට කාන්දම් අදිනවා. ඒ මොකක්වත් නිසා නෙවෙයි මගේ එක මදිමට මගේ එක අඩුයි. ඉතින් ඒ නිසා මේ සතතාභ්‍යාසිත අපි කියනවා ඔය කමන්න දැන් ඉතින් මොන කරනද බැඳගත්ත බෙරි කහපන්. ඇස් දෙක වහගෙන ඔය කයේ හිත තියන්න උත්සාහ කරන්න කියලා. පුදුමාකාර අමාරු. මේන ඔක්කොටම සමාන අභියෝගයක් එක්ක. ගෑනු අයට වෙනසයි, පිරිමි අයට වෙනසයි, පැවිද්දන්ට වෙනසයි, බාලයන්ට වෙනසයි, තරුණ ඔකත් සමාන සමාන අභියෝගයක්. නමුත් අපි මේ කරන එක මේක සඳහා උත්සාහ කරන එක බුදුහාමුදුර බව වන්දින දෙයක්. දෙවිගොල්ලත් වඳින එකක්. බ්‍රහ්මියත් වඳිනවා මේ මනුස්සයා සතත අභ්‍යාසයේදීලා ඉන්නවා කියලා. ලැබිච්ච මනුස්සාත්ම භාවයේ ක්‍රියාකාරකම් නතර කරලා ඇහැ තේරුම් ගන්න අදහසින් ඇස් දෙක වහගෙන හොඳට මතක තියාගන්න. ඇහැ තේරුම් ගන්න අදහසින් ඇස් දෙක වහගෙන තනංගේ කය අරමුණු කරගෙන සත්‍ය පාත්තනවා. ඉතින් මේක හරි අමාරු sannivedana කරන්න නමුත් අගේ කරන්න ඕන ඕගොල්ලෝ එක අඩු ගානේ උත්සාහයක් ගන්නවා. එහෙම නැත්නම් මේ අහගෙනවත් ඉන්නවා මේ මූලික කමඨාන උපදේශ. ඒක තේරුම් අරගත්තේ නැති බව හොඳට තේරෙනවා. නමුත් ඒ උත්සාහ කරනවානේ. මෙහෙම ඉන්නකොට අපි හිතමු එක්කිනෙකුට හරි ගියයි කියලා. යාට කියන්න පුළුවන් පැහැදිලිවම මම මේ වාඩි වුණාට පස්සේ මට මම ඉඳගෙන ඉන්න බව මෙන්න මේ මේ ලකුණු වලින් මට තේරුණා. ඒක මෙච්චර වෙලාවක් තප්පර ගාණක්, චිත්තක්ෂණ ගාණක් නැත්නම් හුස්ම රැලි මෙච්චරකට මට පවත්න්න පුළුවන් උනායි කිව්වොත් ඒකට තේරෙනවා කියන එක නඩත් අහන ඉන්න කරා. දැන් නම් මෙයාට සතිය කියන එක දැන් යන්තම් තොලේ ගෑවිලා තියෙනවා රස දැනිලා තියෙනවා. ඉතියාර කියනවා පුළුවන් තරම් දන්න දහංගටයක් දාලා මේක පුළුවන් තරම් දිගට කරන්න. ඒ කයේ හිත පවත්වන්නේ කරගෙන යන්නේ කියලා. ඉතින් මෙතන ඉන්න මම හිතනවා කීප දෙනෙකුට ඒක මේ වෙනකොට යම් ප්‍රමාණයට සාර්ථක වෙලා තියෙනවා. දැන් අපි එහෙම ඉන්නකොට ලැබෙන මනෝරූපයක් හිතන්න. ඇහැට මතක් වෙනවා මැරිච්ච අම්මව. ඇහැට පේනවා ජේතවනාරාම. ඇහැට පේනවා රුවන්ලිසෑය. ඇහැට පේනවා බලු කක්ක ටිකක්. ඇහැට පේනවා වෙන මොකක් ටිකක්. දැන් අරමුණේ හිත පාත්තගෙන යනකොට අර පේන රූප නෙමෙයි මේ පෙන්වන්නේ. ඇහැට පේන දේවල් ඒ එනකොට Taman අර කරගෙන හිටපු සතත අභ්‍යාසයේ වෙනුවට අර මතුවෙන රූපේ මොන්න තරම් මේ කරගෙන ගියේ වැඩේ කරගෙන ගියේ සතිය බාධා කරනවද එහෙම නැත්නම් කරදර කරනවාද කියන එක තමයි අපි මෙතනදී අර කෙලිම රූප දිහා බලලා ඇති කරගන්න කාම සංඥා ත්‍රිස් සංඥා වෙනුවට යම් ප්‍රමාණයකට සතිය ඇති කරගෙන සතිය ආරමුණ දැනගෙන ඉඳගෙන ඉන්න ඉරියව්ව ආනපාන වගේ කරගෙන ඉන්නකොට අපිට මනෝ රූපයක්ම වෙනවා. එනිසා ආලෝකයක් පේනවා. එතකොට අපි කොහොමද මේ මේ ඇතිවෙච්ච ආගන්තුක රූපයත් එක්ක මේ සතිය බේරගන්නේ? මෙතෙක් ඇති කරගත්ත මේ කායානුපස්සනාව ආනාපාන සතිය බේරගන්න කියන එක යෝගාවචරයට අනිවාර්යයෙන්ම මුණ වෙන්න මුණ දෙන්න වෙන එකක්. භාවනා කරනකොට යම් යම් රූප පේනවා. යම් යම් ශබ්ද ඇහෙනවා. යම් යම් ගන්ධ රස පහස දැනෙනවා. යම් යම් හිතවිලි එනවා. ආන්න මේ වගේ දෙයක් එනකොට තමන් මේ ගමන් කරමින් ඉන්න පිවිතුරු නිරවුල් නැත්තම් නිර්මල මේ චිත්තක්ෂණේ ඉඳලා අර රූප බලන්න යාම නිසා නැත්තම් ආගන්තුක පැමිණිච්ච රූපේ නිසා නූපන්න කුසල් රාශියක් උපදින්න ඉඩ තියෙනවා. එතකොට මොකද්ද අපි ළඟ තියෙන සටන් උපක්‍රම මොනවද අපි ළඟ තියෙන ක්‍රම සහ විදි ඒ ආගන්තුක වාපි රූපයට යන්න දෙන්නේ නැතුව ගිය බව දැනගෙන රූපයක් ආපව දැනගෙන මනාපමනාපක් දැනගෙන නැවත අර Taman කරගෙන ගිය ආස්වාස් ප්‍රසවාසෙත් නැත්නම් කයට හිතගන්න ඒ කෙනා ක්‍රියාකල යුතු ආකාරය කියලා දෙන්න අමාරුයි ඉඳගෙන සතිය පිහිටවු නැති කෙනෙකුට. යම් ප්‍රමාණයක් දැනගෙන තියෙන ඉඳගෙන ඉනකොට මම ඉඳගෙන ඉන කයේ සතිය පිහිටනවා ආනාපාන සතිය වේ. එතකොට මට ඔන්න රූපයක් පේනවා. අන්නේ රූපයක් එනකොට අර මෙතෙක් Taman වඩන ලද සතිය ക്ഷേම භූමියක් කරගෙන, නිර්වෘල් තනක් කරගෙන, නිර්ක්ලේශී තනක් කරගෙන අර පිට යන හිත, රූපෙට යන්න හදන හිත පුළුවන් තරම් කල්ැතුව නැවත ආරක්ෂසන්ට ගේන්න පුළුවන් නම් ඒකෙදි දල අදහසක් ගන්න පුළුවන් සත්‍යත විහෙරණය කියන්නේ මොකද්ද? උපදවා ගත යුතු ධර්මය මොකද්ද? ඒ දැකපු රූපෙට මනාපමන පහල කරන්න එපා. ඒ විනුවට අර තමන් කරගෙන යන උපේක්ෂා අරමුණට හිත නැවත පිහිටවන්න ඒක මේ ලංකාව වගේ පාරක තමන් යනකොට ඉස්සරහට වාහනයක් එනවා. ඉතින් අපිට තියෙන වේගය බලන්න හරි මෙන්න මේ වාහනේ හප්ප ගන්න තියෙන අපි මොනවා හරි ධර්ම දහංගතියක් දාන්න එපා. ඒ මනසත් උත්සාහ කරනවා ඇති. ඒ නිසා අපි මොනවද ගන්න උපක්‍රම ඉදිරියට එන වාහනේ හප්ප ගන්න නැති වෙන්නේ. හරියට ඒ පැත්තේ ඉන්න මනුස්සයා තීරමක් නැති මනුස්සයෙක් වගේ අපි වේගය අඩු කරලා පැත්තකට කරගෙන පුළුවන් තරම් අනතුරව ලක්ක ගන්න ගන්න උත්සාහය තියෙනවානේ. ඒ මොකද මේ මනුස්සයා වැරදිකාරය වෙනවා වෙන්න පුළුවන්. මම යන්නේ හරි පාර වෙන්න බෑ. යා මගේ පැත්තෙන් ඇවිල්ලා හැප්පුවා වෙන්න පුළුවන්. උසාවියට ගිය ගමන් රියානතර වළක්වා නොගැනීම සඳහා කියලා වෙනම ගද්දඩයක් ගන්නවා. දෙන්නටම ගන්නවා. වැරදි නිවැරදි ප්‍රශ්න නැහැ. අනතර වළක්වා නොගැනීම නිසා. ඒ නිසා බුදුචානන්සේ සඳහන් කරනවා ඔය රූපේ බැලුවා හෝ නොබැලුවා හෝ ඔබ දැන් දන්නවනේ නික්ලේශිතන ඒතියෙදි මේ රූපෙට හිත ගිහිල්ලා ඒක මනාප වේවා අමනාප වේවා මේ නික්ලිහි තැන ඉඳලා අර කෙලස් බරිත තැනට ගියාට පස්සේ මේ උපදින්න ඉල් තියෙන කෙලස් ටික දැනගෙන අනුතර වළක්වාගත්තේ නැත්නම් එයාට සම්මප්පදාන වීර්ය නැති කෙනෙක් ඒ නිසා පළවෙනි සම්මප්පදාන එහෙම නැත්නම් පළවෙනි වීර්ය චෛතසිකය තමයි අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් න උපාදාය චන්දං ජනේති වායමති විරියං ආරවති චිත්තම් පග්ගණ්ණාති පදහති දැන් රූපයක් ඇවිල්ලා හොල්මන් කරනවා ඉඟිපිඟි පානවා තමයි ඉන්නේ අත හිතියේ පිරිසුදු දැනක සතිය කයේ හෝ ආනපාන මේ නූපන් අකුසල් ඉපදවීම සඳහා මේ ඉඟිබිඟි පාන මේ රූපේට හිත නොයන්න පළවෙනිම ඡන්දයක් ඇති කරගන්න කියනවා ගියොත් කෙලෙසෙනවා නමුත් මෙතෙක් කල අපිට එහෙම ශික්ෂාවක් තිබුණේ අපිට තියෙන රූපයක් එනකොටම කට ඇරලා බලන එකයි. නමුත් දැන් උත්සාහ කරනවා දැන් හදාගත්ත නික්ලිෂී තැන ඉඳලා මේ රූපෙට හිත නොයන්න ඡන්දයක් ඇති කරන එක කැමැත්තක් ඇති කරන එක. මේ ඡන්දේ කියන්නේ ශ්‍රද්ධාවේ දියුණු අවස්ථාවක් මෙතන තියෙන. ශ්‍රද්ධාවෙන් අදහනව නෙවෙයි. කළ යුත්තක් තියෙනවා. ඒක අනතුරු මේක අනතුරු නෑ. නිසා පුළුවන් තරම් අනුරුත ඇදෙන්නට මේක තියාන ඡන්දං ජනිතී. වායම ඡන්දත්‍යපට හරියනවා ඇදලා යන්නේ බල්ලෙක් අසුචියකට ඇදලා යනවා වගේ. කබරේ බලුකුණක් කණ්ඩා හදනවා වගේ. කොච්චර ලනුවකින් ඇද්දත් ඌ එතන තමයි ඇදෙන්නේ. ඒක නිසා මේ නික්ලේශී අරමුණකින්ලා කෙලෙසයිද අරමුණට යනකොට ඡන්දේ පමණක් වදී යම් වෑයමක් කරන්න. ඒ කියන්නේ මොයි දැනගන්නකොටම කෙලෙස් භාගයක් ඇති වෙලා ඉවරයි. චිත්තම් පක් ගන්නාචි. එතකොට හිත දැඩි කරගන්න වෙනවා. මගේ හිතන මට ඕනේ නික්ලේශී වෙන්න නම් මේ මොකද්ද මේ දන දන මේ පිරිසුත් තනකදලා මඩකට වැටෙන්නේ කියලා හිත දැඩි කරගන්න කියලා. චන්දං ජනේති වායමති විරියන් ආරබති හොන්තර විවේකන චිත්තම් පක් ගන්නාති. ඉතින් මට මගේ කියලා ස්වච්ඡන්දයක් තියෙනවා හික්මීමක් තියෙනවා නම් මෙච්ච ලස්සන පිරිසුත් තැනක ඉඳලා මේ මඩට අදින කුණට අදින මේ හිත දැඩි කර ගැනීම සඳහා චිත්තම් පක් ගන්නාති පදහති දිව උඩුතල්ලට තියලා තද කරලා කිහිල්ලෙන් දාඩිය දාද්දී උත්සාහ කරන්න කියනවා අර පුළුවන් තරමේ අර තිබුණු හිටපු අරමුණේ හිත පාත්තා. මේක අපි අපේ අම්මලා තාත්තලා අපිට උගන්වන පාඩම නෙවෙයි. අපිට ගියාට පස්සේ පන්ති කාමර කවදාකවත් උගන්වන පාඩම නෙවෙයි මේක. කිසිම පොතක පතක නෑ මේ වගේ පොත කෑවල. එතන මෙතන එතන අපි මේ අහම්බෙන් මතුවෙච්ච රූපේ නිසා මෙච්චරක් කෙලෙස් උපදව ගන්නවා නූපන් කෙලෙස් පතේකට ඉඩරෙනවා කියන එක අපි හිතන්නේ ඒ පේන රූපේ දෝෂයක් කියලා. මොන සර්වඥාංශ පෙන්ලා දෙන්න හදනවා. සාරිපුත්‍ර ශාන්සික ඉස්මතු කරලා පෙන්නනවා. දැන් Tamanට ආරක්ෂක තැනක් තියෙනවා. ඒකට අපි කියනවා සනාත තැනක් කියලා. නාත කරන ධර්මයක් තියෙනවා. සරණ තියෙන තැන සසරණ තැනක් තියෙනවා. ඒ මිනිනකොට අනාථ අසරණ ධර්මයක් ඒ පැත්තේ තියෙනවා. හිත ස්වභාවයෙන් කෙලෙස්ට බරයි. මේකට කැමති නැහැ. මේ නිර්ක්ලේශී තැන්න කැමති නැහැ. ඒ බව දැනගෙන අරකට යන්න දෙන්න තු කරන අරසාවට අපි සතත විහෙරණේ කියලා කියනවා. නූපන් අකුසල් නොයිපදීම සඳහා ගන්න උත්සාහය. ඒක ඉන්දිය සංවරයේදී නැත්තම් ඒ ගැඹුරු දෙයක් ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ සීලටත් වැඩිය සියුම් දෙයක්. ඒකදී සර්වචනාංශේ කීප බලකම සඳහන් කරලා තියෙනවා. චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගායෝති නානු ව්‍යංජනක් ගායෝති යත්වාදි කරන මේතං අසංගතං විහරන්තං uppajjati පාපකා අකුසල ධම්ම තත්ත සංග්‍රහය ආපජ්ජති රක්ඛති චක්කුන්ද්‍රය. චක්කුන්ද්‍රයේ සංවරය ආපජ්ජති. දැන් Taman නික්ලේශී තනක ඉන්නව නැත්නම් අරමුණේ ඉන්නව. ඉනෝර රූපයක් එනවා. එතකොට ඒ එන රූපේ නිමිති බලන්න එපා. ව්‍යංජන අනුව්‍යංජන බලන්න යන්න එපා. අංග ප්‍රත්‍යංග බලන්න යන්න එපා. බැලුවොත් අරමුණට අනදර වෙනවා. අරකට ඇදලා යෑමක් වෙනවා. ඒ නිසා මේ වගේ භාවනා කරගෙන ඉන්නකොට මේ වගේ දෙයක් ආපුවහම ඒකේ අංගපසක බලන්න යන්න එපා. ව්‍යංජන අනුව්‍යංජන බලන්න යන්න එපා. අංග ප්‍රත්‍යංග බලන්න යන්න එපා. බලනවා නම් අනිවාර්යයෙන් මේ තා කෙලස් උපදිනවා. ඒ වෙනුවට යත්වාදි කරන මේතන් අසංගතම් විරන්තන් යම් හේයකින් ඉන්ජ සංවරයකින් තොරව ගත කරලා මේ මතුවෙන රූපෙට නතු වුනොත් උපදින්න තියෙන පාපක අකුසල ධර්ම රාශියක් තියෙනවා අන්න ඒක නොඑම පිනිස හිතපු අරමුණේම හිත නැත්නම් සතියෙම හිත සම්පජඤ්ඤයේම හිත පවත්වන්න ගන්න උත්සාහයට අපි කියනවා ඉන්ජ සංවරය කියලා ඇහැ පිළිබඳව සංවද. හැබැයි මේ ඇස් වහගෙන කරන කතාවක් මේ කතා කරන්නේ. මේ ඇස්සේ අරගෙන පේන රූපයක් නෙවෙයි. භවනා කරන යනකොට පේන මනෝ රූපයක්. ඉතින් සමහරුන්ට ওই භවනා කරන යනකොට ඔන්න ජේතවනාරාමේ පෙන්වයි කියලා. ඉතින් ජේතවනාරාමේ උස බලනවා, දිග බලනවා, පල්ල බලනවා. ඉතින් අහනවා ස්වාමීන් වහන්සේ මොන පිනක් කරපු නිසාද මට භවනා කරනකොට ඔන්න රුවන්ලිසාවේ පෙන්වන්නේ. මේ එන මල හොන්තුවක් මේ පව් අකුසලයක් මේ. භවනා කැඩිලා සතිය නෑ. එහෙම නැත්නම් කියනවා අනේ මගේ අත්තම්ම සුදු පාට සාදියක් කරනද හැරමිටියක් කරන බෙවුල වෙලා අනේ පුතේ කියලා මට කතා කරා ස්වාමීන් වහන්සේ ඒලාට මම කොහොමද අත්තම්මට බොම්බයි මොටටියක් කරගෙන යන්න ඕනද ඊගා දාසන මොනවද ගෙනියන්න ඕනද කියලා මේ මල හොල්මන ඇවිල්ලා කරන්නේ සතිය කරනවා කියන එක දන්නේ නැහැ දැන් දෙකක් තිබුණ කමටහන් සුද්ධ කරනකොට අනික් කටින රූප පේනවලු සාන්ත මට ආලෝක පේන්නෙත් නැහැ රූප පේන්නෙත් නැහැ දෙහික බරපතල ප්‍රශ්නයක් මොකද අහගෙන ඉඳලා තියෙනවා කට්ටියට භාවනා කරනකොට භාවනා හරින රූප පේන නැත්තම් ආලෝක මට පේනුන්නේ නැහැ. ඒ පේන හැම ආලෝකයෙන්ම කරන්නේ සතිය කඩන එක නා. මෝඩයට නොපෙනෙන එක හොඳයි. නමුත් දැන් නොපෙනීම ප්‍රශ්නයක් කරගන්න. එළිය දැනදීන වල රිට්‍රීට් එක කරනවා. ඒ ඉතින් අර මම නැතුව කට්ටිය කතා කරන වෙලාවදී එක්කෙනෙක් එතනින් නායිකාවට කතා කරලා කිව්වලු මේවයි මට ඉස්සර හොඳට ආලෝක පෙනුණා. දැන් අනේ අනුල මට ආලෝක පේන්නේ නැහැ. ඇයි ඒ කියලා. ළඟ ඉන්න කෙනෙක් කතා කරලා කිව්වලු ලයිට් බිල කරලා නැතුව බලන්න කිව්වලු. මුද අපි භාවනා කරන්නේ මේ නොපෙනිච්ච රූප බලන්න. දිබ්බ චක්ක පහල කරන දිබ්බ සෝද. මේ හැම එකක්ම කෙලෙසයක්. කලයුත්තේ සත්‍ය පවත්තන එකයි. ඒ නිසා අපි මේ හිත නටන්න හදනකොට අපි පයින් රිලොන්ට ඉනිමම් බඳිනවාද? එහෙම නැත්නම් නෝපන්න කුසල් නොහිපදවීම පිණිස න නේව මන සුමනෝ හෝති න දුම්මනෝ හෝති හිත මනාප කරගන්නෙත් නැහැ අමනාප කරගන්නෙත් නැහැ උපක්ඛකෝච විහෙරති සතෝ සම්පජානෝ අර හිතපු අරමුණට ගණ්ඩ නැවත ඒකට ගණ්ඩ තියෙන දක්ෂකම නම් ප්‍රතිපදාව ඒක නම් ප්‍රගතිය ඒකනම් කෙලෙස් අඩු తত্ত্বය අපි මේ රූපය පිළිබඳ කතා කරනවායි කියන්නේම ව්‍යංජන අනුව්‍යංජන ගත්තයි කියලා කියන්නේම අංග ප්‍රත්‍යංග බලන්න ගියයි කියලා කියන්නේම නූපසකුල රාශියකට අපි ඉහිමම් බැඳා වෙනවා පාර කැපුවා වෙනවා ඒ නිසා මේ මේ සත්‍ය වඩන කෙනාට මේ රූප දැකීම නිසා මතුවෙන මේ බාධාව නැති කරගන්න නැතුව සතිය දියුණු වෙන්නේ නැහැ නේ එනිසා මේක අකමැත්තෙන් වුණත් දත යුත්තක්. අපි බලාගෙන යනවා නම් මම භාවනා කරනකොට මට මේක පේන්න ඕනේ. අල්ලපු ගෙදරට පේන්න මට පේන්නේ නැත්තේ මොකද්ද කියලා. ඒ කතා කරනකොට අනිවාර්යයෙන්ම අරමුණේ සත්‍ය කැඩලා. දැන් අපි හිතමු මේ විදිහට භාවනා කළ භාවනාවේදී ඇස් දෙක වහගෙන මතුවෙන රූප වලට අනුග්‍රහ නොකරන අපි දවස් 5ට වෙන එක වෙයිද කියන එක මට විශ්වාස නැහැ. තවත් 10ක් 15ක් භාවනා කරා නම් එයාට තේරෙන පටන් ගන්නවා මේ රූපේ එන්නේ ඉස්සෙල්ලා මයි කෙලෙස් තිබුණ නැහැ. මේ රූපය ආවේ මට කියලා නෙවෙයි. නමුත් මං අසංවරව හැසිරුණොත් අර කොහෙදෝ තියෙන රූපෙකින් අර ලස්සන ගෙච්ච සත්‍ය කඩා ගන්නවා. ඒ නිසා මං හිතන්නේ ඒ රූපේ තමයි වැරද්ද. ඒ රූපේ මතුවෙච්ච එක තමයි වැරද්ද කියලා තමයි ওই කැකිල්ල රජුරන්ගේ තීන්දුවේ තියෙන එක තමයි. නමුත් අපිත් හැමදාම කැකිල්ල තීන්දුව තමයි දෙන්නේ. අර එතන ලස්සන ගෑනු කෙනෙක් ගිය නිසා කැකිල්ල රජුරන් කතාවේ අර කුඹලගේ කට කලේ යඹනකොට කට ඇද වෙලා. කට ඇද වෙච්ච නිසා මැටිවක් කරනකොට මැටි හදන්න වතුරක් කරනකොට වතුර වැඩි වෙලා මැටි වල වතුර වැඩිලා ගේ කඩාන වැටලා මිනිහෙක් මැරලා. මිනිහෙක් මැරෙන්න හේතුව ලස්සන කාන්තාවක් එහෙමේ ගියේක. ඒක තමයි කැකිලි තීන්දුව. අපිත් එහෙම තමයි භාවනා කරනකොට සද්දයක් આવුනොත් රූපයක් આવොත් මොනවා වුණත් ඒකට දොස් කියනවා මිසක් මෙච්චර ලස්සනට උපයාගත්ත සසරන වූ සනාත වූ අරමුණක් තිබීදී ඇයි මගේ හිත මේකට පණින්නේ කියලා බැලුවොත් මේ රූපෙට සද්දෙට පණින්නේ කියලා බැලුවොත් අපේ හිත කැමැති කෙලස් වැඩි තැනට. අපේ හිත නික්ලේශිතන්න කැමැති නැහැ. ඒ නික්ලේශිතනේ ඉන්නේ බුදුහාමුදුරුවෝ කියපු ඉන්න. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ මේ කෙලෙස් වලට පයින් හිතට ආපු මනුස්සයන්ට දොස් කිය කී ඉන්නව වෙනුවට තමයි වඩලනද සති සම්පජාන්නේ. ඒකට උදව් කරපු අරමුණේ තබා ගැනීම සඳහා උත්සාහ කරන අදහසක් ඇතුව අපි හිතමු අපි පාරට බැස්සයි කියලා. පාරට බැසම් පාර දෙපැත්තේ දිගටම ඇඩ්වර්ටයිස්මන්ට් අටවලා තියෙනවා. ඉන්න කාන්තාවොත් පුරුෂයොත් පුදුමාකාර විදිහට කාම දනෝ විදිහට හැසිරෙනවා. ඉතින් ඒකට අපි ඒක දිහා බලලා අපි ඒගොල්ලන්ට දොස් කියන්න පටන් අරගත්තොත් අපිට කවදාකවත් මේ හිත පිරිසුදු පවත්වන්න බෑ. ඒක අපිට කවදා හරි තේරුනොත් ওই ලස්සන ඇඩ්වර්ටයිස්මන්ට් තිබුණාට ලස්සන පුරංගනාවන් පුරවැසියන් තිබ්බට ওই පාර යන අලියෙකුට කවදාකවත් රාගේ පහළ වෙන්නේ නැහැ ඕකම තමයි වෙන්නේ. දැන් ඔය යන පාරේ බල්ලන්ට එහෙම කවදාකවත් රාගේ පහළ බල්ලට බැල්ලිගේ පසපැත්ත දෙක පමණ රාගේ පහළ වෙනවා. හැබැයි අපිට නෑ. බැල්ලියෙක්ගේ පස්ස දකින්නකොට බල්ලෙකුට පුදුම ආසාවක් පහළ වෙනවා. නමුත් අපිට දකින්නකොට ඒ නිසා මේ මහා නිලම කෙනෙක් කිව්වලු මහමුදලි කෙනෙක්. ඔය බැල්ලිගේ පස්ස පැත්ත ඔය බල්ලට ලොකු නට ඕක මට ලොකු නෑ යකෝ කිව්වා. අපි හරියටම වැටෙන්නේ අපිට කාම දනෝ නැති දෙයට ඒක ඒ රූපේ තියෙනක නෙවෙයි මගේ කාම දනෝන ගතිය කියලා තේරුම් ගත්තා නම් අපි මේ පාර ඉඳින හෙළුවැලි රූප වලට රිදියන් දණ්ඩ යන්නේ අපි තීරුම් ගන්න උඹේ උඹේ හිත හදාගනි උඹ මේ ලෝකේ මට්ටන්නේ නැහැ කියලා ලෝකේ හං එලන්න යන්න එපා උඹ දෙරපු දෙයක් දාගන්න ඒක කරන වෙනකොට අපි සදාචාරවාදී වශයෙන් මේ ලෝකේ ගෑනුන්ට රිදියන් දණ්ඩ හදනවා මේ සදාචාර කතා කරනවා ඒකට හේතුව මේ Tamange කෙලස් ගතිය නිසා සතිය වඩන සම්පජඤ්ඤ වඩන ඕනම කෙනෙකුට රූපයක් දැක්කට පස්සේ නැත්නම් රූප රූපයක් මනෝමය වශයෙන් හෝ දැක්කට පස්සේ ආ ක්‍රියා කරන ආකාරයෙන් දැනගන්න පුළුවන් එයා සතත විහාරී පුද්ගලයෙක්ද නැත්නම් උපදවා ගත යුතු ධර්මයේ උපදවන කෙනෙක් නැත්නම් දකින් දකින් රූපයට චෝදනා කරන කෙනෙක්ද කියලා. චෝදනා කරන කෙනෙක් නම් විපස්සනක විපස්සනා යෝගාවචර කියනට වඩා සදාචාරවාදී කියලා කියන්න පුළුවන්. දිවසනා යෝගාවචර ਸਰවචන්සේ පෙන්ලා දීලා තියෙන්නේ ඒ රූපේ කෙලෙස් නෑ ඒ රූපේ උඹට අදාළ වුණේ මනාපහරි අමනාප වශයෙන් උඹේ කෙලෙස් ප්‍රමාණයට තමයි ඒක බලපාන්නේ. ඔය බල්ලෙකුට හරකෙකුට ඕක කෙලෙස් උපදන්නේ ඒ වගේම ස්ත්‍රී රූපයක් දැකපම පුරුෂයෙකුටත් වෙන හැඟීම ස්ත්‍රියවකටත් වෙන්නේ නැහැ. ස්ත්‍රියව පුරුෂයෙක් වුණත් තරුවෙකුට වයසක කෙනෙකුට මහලු කෙනෙකුට ඇති වෙන ඒ ඒ එකම රූපේ බලනකොට ඇති වෙන විකල්ප වෙනස් ආකල්ප වෙනස් ඒ නිසා තමන් උත්සාහ කරන්න ඕනේ තමන්ගේ හිත කලබලයක් වෙච්ච වෙලාවම නිරවුල් තැනක නික්ලේශී තැනක නිර්මල තනක නතර කරගන්න බැරි නම් අපි ওই එනින රූප දිගේ යන්නේ හරියට වැවක පාවෙන සල්වීනියා පාසි වගේ ඔහේ උලන් එන දිහාට යනවා. අපේ හිත එවැනි වෙලාවක රැඳවිය යුත්තන අපි දන්නේ නැහැ. ඉතින් මරණ චිත්තක්ෂණේ අපිට පේන කම්ම නිමිත්ත අනුව, ගති නිමිත්ත අනුව කොහේ යයිද කියන එක භාවනා කළ සති සම්පජඤ්ඤේ නැති කෙනාට හරි අමාරුයි විස්තර කරන්න කොච්චර දන් දීලා තිබ්බත්. හරි අමාරුයි විස්තර කරන්න කොච්චර සිල්ලක්ලා තිබ්බත්. ඒ නිසා මැරෙන්න ඉස්සෙල්ලා හොඳට මතක තියාගන්න. ඔගේ අමලියක් වෙනකොට මගේ හිත පවත්තන්න ඕනේ කොහෙද කියන එක මේ අපහසුරපත් වෙන්නදරලා පත් වෙනපත් වෙන වෙලාවේ උත්සාහ කෙරුවොත් Taman ඉන්නේ ඉරියව්වේ හිත පවත්තන්න පුරුදු වුණොත් ඉරියව්ව කවදාවත් අපිව දාලා යන්නේ නැහැ. ආශස්වසතේ හිත පවත්තන්න පුරුදු වුණොත් ආශස්වසතේ කවදාවත් අපිව දාලා යන්නේ නැහැ. ඒ නිසා මේ වගේ රූපයකින් කෙලෙසකින් මනාපයෙන් යමනාපයෙන් හිත අභියෝගයට ලක් වෙච්ච වෙලාවක තමන් දන්නවනම් දැන් මගේ හිත මනාපේ පහළ වෙලා දැන් මේ යමනාපේ පහළ ඒත් මට අවස්ථාවක් තියෙනවා අර නික්ලිෂී අරමුණේ තමන්ගේ කයෙහි සති සම්පජඤ්ඤේ හිත පවත්තන්න කියලා ඒ අමාරු වැටිච්ච හිත සති සම්පජඤ්ඤයට ගේන්න උත්සාහ කරනවනම් මේ ලෝකේ කිසිම බාධාවක් නැහැ මොනම කෙනෙක්වත් වෙන්නේ නැහැ ඉපයි කියන්නේ කිසි වෙන්නේ නැහැ නැති කරන්න. නමුත් අපේ හිත අදින්නේ කෙලස් කියන පැත්තට. ඒ නිසා නික්ලේශී මනසක් අඳුරලා දීලා, නික්ලේශී අරමුණක් අඳුරලා දීලා, නිර්මල අරමුණක් අඳුරලා දීලා පුළුවන් තරම් හිතට කියන්න ඕනේ මේ ලෝකේ කියන්නේ තන්නේ කර මේ කෙලස් ගුහාවක්. දැන් කාම දනවන තැනක්. ඒ නිසා කාමෙන් නැතුව ජීවත් වෙන්න බෑ. නමුත් උඹට තේරුනොත් දරා ගන්න බැරි තත්ත්වයක් එනවායි කියලා මෙන්න මෙතෙන් ඇවිල්ලා යුද්ධයකදී බංකරයක් ඇතුළට රිංගන කෙනෙක් වගේ ඉබ්බේ කලබලයක් වෙච්චාම තමන්ගේ අඬු ඇතුළට ඇද ගන්නවා වගේ සංවරය දන්නේ නැත්නම් අඬු පුප්පන්න ගියොත් අපි කාමයට නතු වෙනවා. ද්වේෂයට නතු වෙනවා. ඉස්සෙල්ලා ඉස්සෙල්ලා අපි නතු වෙලා තමයි නතුන වෙන තැනට එන්නේ. නතු නොවන තැන කියලා කියන්නේ අපි කරන සතිය සම්පජානිය. අපි බලන ඉරියව්ව, අපි ඉන්න ආනාපානය, අපි ඉන්න වර්තමාන චිත්තක්ෂණය, සක්මන, සක්මන. එතෙන්ද හිත පවත්වනවා නම් අපි අර භාගයක් සතත අභ්‍යාසයේ සතත විහරණයේ යෙදෙනවා උපදවා ගත යුතු ධර්මයක් අපි උපදවලා තියෙනවා ඒක කරදරයකදී සරණ පිහිට වශයෙන් යොදන්න පටන් අරගත්තොත් මේ උපයාගත්ත දේ කිසිම කෙනෙකුට මොනම හේතුවක් නිසාවත් අපෙන් හොරකම් කරන්න බෑ ඒ විතරක් නෙවෙයි. දැන් අපි උපයාගත්ත දේ අසාම ආදරෙන් අපි හිතමු මගේ දරුවට දෙන්න ඕනේ, මුණුබුරාට දෙන්න ඕනේ කියලා කාටවත් මොන විදිහින්වත් දෙන්න බෑ. ඔය කොච්චර ප්‍රේම කරා. හොරකම් කරන්නත් බෑ. ඒ වගේ මේ උපේන මිනිස්සයා අබෞද්ධයෙක් වුණත් එයාට බුද්ධහ ගන්න ඕනේ මේක උපදවා ගන්න බැරි වේවා බැරි කරන්න ඕනේ කියලා කාටවත් වළක්වන්න බෑ. මේ කිසිම අධිකාරී ශක්තියට අහු වෙන එකක් නෙවෙයි. ඒක නිසා මේකට මනුස්සකම කියලා කියතයි. මේ දේ දන්නේ නැත්නම් මේ නන්නත්තර වෙන හිත කොතනද සරණ ලබන්න ඕන කොතනද පිහිට ලබන්න ඕන කොතන ക്ഷേමී ලබන්න ඕන කියලා දන්නේ නැත්නම් ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරන ඒ හිත තියෙන ප්‍රපංචකරණේ මේ අර දැකපු රූපේ ගැන කච කච ගා කතා කර කර එක්ක බැන බැන ඒකට රිංග ගන්න හදන හිතට වාග් බහුල්‍ය කියන ප්‍රපංචකරණ කියලා තියෙනවා පපංචාවි රතෝ මගෝ මුළු ජීවිතේම ප්‍රපංච වල ගත කරනවා මේ මනුස්සයා මුර්ගෙක් කියලා බුදුහාමුදුරු කියනවා භාවිත මනසක් ඇති මිනිසෙක් නෙවෙයි තිරිසන් තිසනලක් තියෙන ඔච්චරයි. බුදු සරණක් නැහැ, ධර්මේ නැහැ, සංඝයා නැහැ, සීලයක් නැහැ. නිසා කලබලයක් වෙච්ච ගමන් සල්විනියා ටිකක් කුලන් අතර ගහගෙන යනවා වගේ අර රූපෙ දිගේ දුවනවා. එතකොට කොහෙද පිට පතන්න ඕන කියලා ඉතින් අපි හිතනවා මෛත්‍රී බුද්ධ ශාසනය හිතේ මොනොත් නම් අපිට පිට තියෙයි කියලා. මෛත්‍රී බුදුහාමරයිලා කණෙන් ඇදගෙන ඇවිල්ලා ආය අපි ආනාපානෙ තියයි කියලා. මෛත්‍රී බුදුහාමරට ඔක් කරන්න බෑ, ගෞතම බුදුරජාණන් වහන්සේ කරන්න බෑ. උන්වහන්සේ කියලා තියෙනවා. උඹ පුහුණු වෙයන් පුහුණු වෙලා පුළුවන් තරම් සති සම්පජඤ්ඤේ ඊලාවට ඇති කරගෙන කරදරයක් අමලියක් කරදරයක් වෙන වෙලාවක රූපෙකින් අර තමන්ගේ මූල කර්මස්ථානට එන්න පුළුවන් ගතියට ඡන්දයක් ඇති කරගත්තා නම් මම කියනවා මේ වැඩමුළුව සාර්ථකයි. මුද ඊට පස්සේ ඕගොල්ලන් කරන ගෙදරට ගොඩක් තියෙනවා. ඊට පස්සේ ඒක වෑයමක් කරුවා නම් 100ක් හරියනවා. දැහැම කෙරුවොත් වළක්වන්න මොනම මාරෙකුටවත් බෑ. බෑ යන්න නොකර කිව්වොත් බලන්නේ මොකද කරන්නේ රූපේ හරීම ප්‍රිය දනවනවා මන වඩනවා කට දෙවැත්තෙන් දැනවත් කෙලවැක් කරනවා ඉතින් මොකද කරන්නේ මට සත්‍යයට යන්න බෑ කියනවනම් ඒ කියන්නේ වෑයමක්වත් කරලා නැහැ කියලා මං කියනවා. එතෙන් දකින්නට කණ්ඩ ඕන මරන්න ඕන පඤ්ඤම් මරඤ්ඤම් කියනවනම් ඒත් වෑයමක්වත් කරලා නැහැ කියලා මං කියනවා. ඒ වගේ බරපතල දේවල් නැතිවට සාමාන්‍ය රූපයක් දකිනකොට ඒ රූපය හරහා තමන්ගේ අරමුණට එන්න පුළුවන්කම හොයන්න පටන් අරගත්තොත් ඒකේ ස්ත්‍රී පුරුෂ භාවය බලපෑමක් නැහැ. ඕන කෙරුවොත් උත්සාහයක් කෙරුවොත් උත්සාහයට සාපේක්ෂව ප්‍රතිඵල තියෙනවා. ඒ නිසා බුදුහාමුදුරේ ඒ වුණාට කොහොමඩක්වත් කියනවා මේක මේ අභ්‍යාසය පුළුවන් තරම් ජීවිතේ ප්‍රථම යාමේදීම කරන්නයි කියලා. කලු කෙස්ටි බීදීම කරන්න කියලා. යෞවනයේ තියෙද්දිම කරන්න කියලා. මොකද ඒකට මුළු ජීවිතේම වැඩ ගන්න පුළුවන්. ඒක නිසා මේ කාලේදී ලාභයක් හම්බෙන්න නිසා නෙවෙයි කෙරුවොත් ආනිසංශ වැඩි. ඒක හොඳටම පේනවා. ওই සතිපාසලේ පොඩි දරුවන්ට මේක කියලා දුන්නාට පස්සේ ඒගොල්ල ආරක්ෂා වෙන්නේ නැහැ. මට හම්බුණ අවුරුදු 10ක ළමයෙක් එළමේ කියනවා සිවුර අල්ලගෙන මට පැවිද්ද ඕනේ ස්වාමීන් වහන්සේ කියලා. එදි මං ගිහයි මේ අවුරුදු 10ක ළමයෙකුට කරන අමාරුයි. බාලයි බාල වයසේ අම්ල තාත්ත වැරද්දකුත් නැහැ. මට ඊමේල් එකක් ලියනවා අවුරුදු 17 වුණොත් ස්වාමීන් වහන්සේ මං කෙල්ලෙකුට අහු වෙනවා. ඔබ වහන්සේ මැරලා තියෙන්න පුළුවන්. මට පැවිදි වෙන්න උනේ නැත්තම් මම ළඟ ආයුධ නැහැ. මට ඊට ඉස්සෙල්ලා මට ආයුධ ඕනේ. මට පැවිදි වෙන්න එදාට මට පුළුවන් ඒක කුඩු කරලා ගන්න. ඊළඟ මේ අවුරුදු 10 දී කල්පනා කරනවා ෂුවර් එකට දන්නවා අවුරුදු දෙකක් තුනක් යනකොට ලිංගික පරිණතයට ආවට පස්සේ මොකද වෙන්නේ කියලා. ඒක ගියාට පස්සේ අප්පු ගන්න බෑ. ඉතින් ඒ නිසා දැම්මම ඒ ළමයා පැවිදි වුණාට සතිය පිහිටයිද නැද්ද කියන එක වෙනම කතාවක්. නමුත් මේ පුංචි චින්තනයේ පවා යන්නේ වලට වැටෙන්න ඉස්සෙල්ලා එහෙම නැත්නම් කියන පණින්ද ඉස්සෙල්ලා හිතා බලන්න. ඒ වගේ දෙයක් වැඩි හිටියන්වත් හිතෙන්නේ නැහැ. වැඩි හිටියෝ අමාරු වැටිලා කතරගම දෙවියෝ පිටිපස්සේ යනවා, සායි බබා පිටිපස්සේ යනවා, මත්තුරනවා, පිටිත් නූල් ගැට ගහනවා, සෙත් කවි කියනවා, බෝධි පූජා වටේ කල අරගෙන කැරකෙනවා. කෙලව ගන්න හරියක් කෙලව ගන්න. ඒක ලියවල වටේ කරකිලා කියනවා අනේ හත් දෙයනේ අනේ බුදුහාමුදුරනේ මම මේ කක්ක කරගත්ත පොඩ්ඩ හොදලා දෙන්න බැරිද කියලා. බුදුහාම කියන කක්ක කෙරුවක් ගඳයි මේ කක්ක නොකර හින්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. දැන් ඒක මෛත්‍රී බුදුහාමුදුරණ දාන්න දැන් ඔබ වහන්සේ පොඩ්ඩක් ඇවිල්ලා මේ කක්ක ටික හොදලා දැන් ඊට වැඩි ඉස්සරහ කරන්න ඉස්සලා පොඩ්ඩක් කල්පනා කරන එකයි මේකේ තියෙන්නේ. ඒක නිසා ඒකට වයසක අයට මේක ලේසි ඒ පැත්ත මොකද යැත්තු දන්න නිසා උඟක් ප්‍රයෝජන තියෙන තරුණ අයට නමුත් මට පුද්ගලික අත්දැකීමෙන් කීත හැකි කළ යුත්තේ මේකයි අභ්‍යාසය මේකයි මොකද භාවනා කරන බාධා පැමිණෙනවානේ බාධා ආවට පස්සේ බාධාත් එක්ක යටින්න යන්නත් එපා ඇලුම් කරන්න යන්නත් එපා ඒ වෙලාවේදී තමයි වඩලනද අරමුණට මූල කර්මස්ථානයේ හිත තබා ගැනීම තමයි මේ වටෙන් ගොඩෙන් කියන දෙයි කියලා තේරුම් ගත්තනම් මම හිතනවා ධර්මදේශන සාර්ථකුණයි කියලා. ඉතින් සියලු දෙනාට අදහස වැටේවා වැටේලා මතුවෙන මතුවෙන කාරණාවකදී සති සම්පජඤ්ඤයේ තියෙන බලය තහවුරු කර ගැනීමට වටිනාකම තහවුරු කර ගැනීමට ශක්තිය ධෛර්යය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව නැත කරනවා ශීල දිනාටම සනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා